හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ එක් දින භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. අපි මේ ධර්ම සාකච්ඡා වාරය ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු. අවසරයි සායනහස ලිඛිත ප්‍රශ්න හතරක් ඉදිරිපත් වෙලා තියෙනවා. හොඳයි. පළවෙනි එක ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සතිය මූල කර්මස්ථානයේ වශයෙන්ගෙන භාවනා කරමි. භාවනාව ආරම්භ කොට නොබෝ වේලාවකින් හුස්ම රැල්ල කෙටි වී ගොස් නොදැනෙන තරමට තුනී වී යයි. ඉන්පසු අවධානයෙන් ඒ දෙස බලා සිටියත් කිය හැකි තරම් වෙනසක් සිදු නොවේ. කයේ ස්පර්ශ වන තැන් කෙරෙහි අවධානය යොමු කළත් తත්වයේ එසේමය. මින් ඉදිරියට යාම සඳහා මා කුමක් කළ යුතුදයි පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මට දැනගන්න පුළුවන් නම් කොච්චර කාලයකද ඉඳන් භාවනා කරන කෙනෙක්ද කියලා මේ කාගෙද ප්‍රශ්නේ කියලා කියන්න පුළුවන්ද? නැද්ද? හරි මම එහෙනම් පොදුවේ පිළිතුරක් දෙන්නම්. අපි සාමාන්‍යයෙන් ආනාපාන සතියේ ආනාපාන සතිය මූල කර්මස්ථානය කරගෙන භාවනා කරනකොට නාසිකාග්‍රේ ඉදිරියේ අපි අවධානය පවත්වනවා. එතකොට විශේෂයෙන් කරන දෙයක් නැහැ. විශේෂයෙන් අපිට බලාගෙන ඉඳීමක් තමයි එතෙන්ද සිද්ධ වෙන්නේ. මම හිතනවා මේ ප්‍රශ්නේ ටිකක් කාලයක් තිස්සේ භවනා කරපු කෙනෙක්ගේ වෙන්නේ නැති කියලා. ඉතින් මේ විදිහට අපි ආස්වාසය ප්‍රස්වාසය පිළිබඳව දැනුවත් වෙනකොට අපේ හිත හුඟා පිට යනවා නම් ඉතින් අපිට යම් මෙනෙහි කිරීමක් කරන්න පුළුවන්. හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා, ගන්නවා, පිට කරනවා කියලා යම් මෙනෙහි කිරීමක් කරන්න පුළුවන්. හැබැයි ඒක අවශ්‍ය වෙන්නේ හුඟක් හිත පිට යනවා නම් විතරයි. ඒ කියන්නේ එක්කෝ වෙනත් බාහිර සද්ද වගේ අරමුණු වලට යනවා. එහෙම නැත්නම් සිතුවිලි වලට යනවා. ඉතින් මේ වගේ බාධා හුඟා බහුල නම් ආරම්භක යෝගියෙක් නම් ඉතින් මෙනෙහි කිරීමක් කරන්න පුළුවන්. මෙනෙහි කිරීමකින් තොරව මේ කටයුත්ත කරන්න පුළුවන් නම් ඒ තරමට සාර්ථකයි. ආරම්භක යෝගියෙක් වුණත් මෙනෙහි කිරීම කරලා හොඳට හිත එකඟ කරගත්තට පස්සේ යම් පමණක හිත මිල්ල කරගත්තට පස්සේ මෙනෙහි කිරීම නතර කළා පුළුවන් හුස්ම ගන්නකොට ඒ ගැනීම සම්බන්ධයෙන් දැනුවත් වෙන්න. පිට කරනකොට පිට කිරීම සම්බන්ධයෙන් දැනුවත් වෙන්න. අවධානය නතර කරගෙන බලාගෙන ඉන්නවා මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හුස්මත් එක්ක ඇතුළට යාමක්වත් හුස්මත් එක්ක පිටට යාමක්වත් කරන්නේ නැහැ. කියන්නේ අපි අවධානය මෙතන පවත්වනවා හුස්ම ඇතුල් වෙනකොට ඒ ඇතුල් වෙන හුස්මේ සම්පූර්ණ චක්‍රයම දැනගන්න උත්සාහවත් වෙනවා. දැන් අපිට මුල් අවස්ථාවේදී දැනගන්න හම්බෙන්නේ මේ ආස්වාසයේ මැද කොටස. එහෙම නැත්නම් රළු කොටස විතරයි. ඒ හරිය තමයි මේ සංවේදී බව වැඩි. ඒ වගේම ප්‍රශ්වාසයේත් අපිට දැනගන්න පුළුවන් මැද කොටස විතරයි. මොකද අපි අපේ සතිය දියුණු මදි නිසා. දැන් අපි ඊළඟට උත්සාහවත් වෙනවා බැරිද මේ මේකේ ආස්වාසයේ පටන් ගන්නා කොටසේදී පටන් ගන්නා හරියත් අල්ල ගන්න පුළුවන්ද කියලා ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න සතිමත් වෙන්න උත්සාහත් වෙනවා. එතකොට අපේ ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් හැකියාව ලැබෙනවා කලින්ට වඩා වැඩි පරතරයක් සහිතව වැඩි කාල පරතරයක් සහිතව මේ ආස්වාසය පිළිබඳව දැනුවත් වෙන්න. ආස්වාසය පටන් ගන්නා හරියේ බොහොම සියුම්ම ඔන්න දැනෙන්න ගන්නවා. ඊළඟට මැද හරියත් දැනෙන්න ගන්නවා. ඒ වගේමයි අග හරියත් තව වැඩිපුර දැනෙන්න ගන්නවා. ඊළඟට ආස්වාසයත් ප්‍රස්වාසයත් අතර තියෙන යම් හිඩසක් දැනෙන්නත් ගන්නවා. ඉතින් ඔන්න නැවත ප්‍රාස්වාසයේ ආරම්භක ප්‍රදේශය, මැද ප්‍රදේශය, අග ප්‍රදේශය දැනෙන්න ගන්නවා. ප්‍රාස්වාසයයි ආස්වාසය අතර තියෙන යම් හිඩසක් දැනෙන්න ගන්නවා. මේ විදිහට අපේ අවධානය හොඳින් තීව්‍ර කරගෙන අපි බලන් හිටියොත් මේ මුළු ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ කොහෙවත් අතරමන් නොවි, කොහෙවත් මගහැරෙන්නේ නැතුව දැනගන්න හැකියාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්ඛති මේ ආස්වාස ප්‍රසවාසයේ මුළුල්ලම දැකගැනීමෙන් අපි කටයුතු කරනවා. දැන් මේ අවස්ථාවේදී හොඳට හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. මොකද අපිට මුළු ලෝකෙම අමතක වෙලා දැන් මේ ආස්වාස ප්‍රසවාසයේ විතරයි දැන් තියෙන්නේ. වෙන කිසි දෙයක් නැහැ. ඔය தත්ත්වයට අපිට එන්න පුළුවන් නම් ඊළඟට තැම්පත් වෙන්න ගන්නකොට තැම්පත් වෙන්න ඉඩ හරින්න ඕනේ. අපි මෙතෙන්දි මුකුත් සැකයක් මතු කරගන්නවත් එහෙම නැත්නම් ප්‍රශ්නයක් ඔලුවට දාගන්නවත් මොකද වෙන්නේ කියලා හිතන්නවත් ඒ කිසිම දෙයක් නෙමෙයි මේක හොඳට තව තව තැම්පත් වෙන්න හිත එකඟ වෙන්න තව හිත මු르දු වෙන්න සියුම් වෙන්න ඉඩ හරින්න ඕනේ. එතකොට සමහරට කෙනෙක්ට දැනෙනවා ඔන්න කලින්ට වඩා හොස්මඩල් එක්ක දිගයි එහෙම නැත්නම් කෙටි කලින්ට තරම් දැනෙන්නේ නැහැ බොහොම සියුම් කියලා ඔන්න තේරෙන්න ගන්නවා. කලින් තරම් දැන් ඕලාරික වශයෙන් රළු වශයෙන් ආස්වාසේ තේරෙන්නේ නැහැ. දැනෙන්නේ බොහෝම සියුම් යම් නිමිත්තකින් තමයි දැනෙන්නේ. ප්‍රාශ්වාසයත් බොහෝම සියුම්ම දැනෙනවා. දැන් මේ දෙකේ වෙනස ටික ටික ටික ටික බොඳ වෙලා යනවා. ඒ කියන්නේ ආශ්වාසය ප්‍රශ්වාසයයි අතර තියෙන වෙනස ටික ටික දුර වෙලා යනවා. අන්තිමට යම් පමනක යම් සංවේදී බවක් තියෙනවා. නමුත් Tamanට වෙන් කරගන්න අමාරුයි මේ ආස්වාසයද ප්‍රස්වාසයද කියලා වෙන් කරගන්න අමාරුයි. ඒ තරමට හිත සියුම් වෙනවා. මේ සංඥාව සියුම් වෙනවා. ඔය මට්ටමට එන්න පුළුවන් නම් ඔය මට්ටමේ ටිකක් රැඳවිලා ඉන්න රැඳිලා ඉන්න ඒක පාර්ටම කයට දාන්න යන්නත් එපා කයේ සංවේදනාවන්ට දාන්න යන්න එපා තමන් බලන්න මේ මේ මට්ටමේ හොඳට හිත එකඟ කරගන්න පුළුවන්ද කියලා නාසිකාග්‍රේ ප්‍රදේශයේ මේ ඊටාම සියුම් මෙච්ච ආස්වාස ප්‍රස්වාසයත් එක්ක හිත නතර කරගෙන මෙතන ඉන්න පුළුවන්ද එහෙම ඉන්න පුළුවන් නම් විනාඩි 15ක් 20ක් ඊළඟ නැවතත් එතෙන්ට එන්න. ඊළඟ පරයන්කෙත් එතෙන්ට එනවා. ඊළඟ පරයන්කෙත් එතෙන්ට එනවා. මේ විදිහට පොඩ්ඩක් එතන Tamanට හුරු තැනක් බවට පත් කරගන්න ඕනේ. මේ කටයුත්ත Tamanට පළපුරුද්දක් ඇති කරගන්න ඕනේ. මෙහෙම ඇති කරගත්තා නම් ඒ එකඟ වෙච්ච අපි දුන් විනාඩි 15ක් වොන්න දැන් පැවැත්තුවා. හිතේ මුකුත් කරදරයක් නැහැ, කලබලයක් නැහැ. හිත විසින්ම දැන් එතන ඉන්නවා. දැන් අපේ අපි මැදිහත් වෙලා අත දාලා ගෙනල්ලා තියන්න ඕම නෑ දැන්. හිත විසින්ම මේ කටයුත්තේ හොඳ හොඳ ආකාරව නියැලෙනවා. හිත දැන් සතුටින් ඉන්නේ. මුකුත් මේ පැමිණිලි කිරීමක් නැහැ. හිත වෙන දුවාට වෙන දිහාට දුවන්න හදන්නේ මෙතනමයි ඉන්නේ. මේ රාසිකාග්‍රේ ප්‍රදේශෙමයි ඉන්නේ. දැන් මේ තේරෙන්නේ මෙතන දැන් හොඳට හිත එකඟ වෙලා තියෙනවා. සමාධිගත වෙලා තියෙනවා. දැන් බලන්න ඔය සමාධිමත් බව තමන්ගේ කයේ හොඳට දැනෙන තැනකට යොමු කළා අර තිබිච්ච සමාධිය කැඩෙන්නේ නැතුව එතෙන්ට මාරු කරගන්න පුළුවන් නම් අන්න එතකොට අපිට කියන්න පුළුවන් මේ පොඩි දක්ෂතාවයක් එනවා දැන් මේ හදාගත්ත සතිමත් බව හදාගත්ත එකඟ බව සමාහිත බව අපිට ඕමනා තැනටත් යවන්න පුළුවන්. නාසිකාග්‍රේ ප්‍රදේශය විතරක් නෙමෙයි දණහිස්සට යවන්න ඕන නම් දණහිස්සට යවනවා. ඊළඟට අත් දෙක තියාගෙන ඉන්න තැන ඒ ස්පර්ශ වෙන තැනට යවන්න ඕන නම් එතෙන්ටත් යවනවා. කයේ වෙන තැනකට යවන්න පුළුවන් අවශ්‍ය නම් එතෙන්ටත් යවනවා. අපි කියන කියන තැනට හිත ගැන අපිට තියන්න හැකියාව තියෙනවා. අපිට ඕමනා ඕමනා තැනට දැන් හිත යොමු කරන්න පුළුවන්. එතකොට හිතට අර මෙතන යම් පමණක සමාධියක් හැදිලා තිබුණා නම් ඒ පමණටම දැන් මෙතෙන්ටත් සමාධිය යොමු වෙලා තියෙනවා. එහෙම නැත්නම් මෙතෙන්ට යොමු නම් මෙතෙන්ටත් සමාධිය යොමු වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මුළු කය පුරාම ෂණිකවම ඉක්මනටම කියන්නේ සංවේදනාවක් පටන් ගන්නකොටම අපිට එතන යොමු කරන්න හැකියාව එන්න ඕනේ. ඉතින් වගේ පොඩ්ඩක් හුරු කිරීමක් අවශ්‍යයි. මේක ඉතින් එක පාටම එන්නේ නැහැ. පොඩ්ඩක් ඉතින් මේ සඳහා යෙදෙන්න ඕනේ. යෙදෙනකොට යෙදෙනකොට තමයි Tamanට තේරෙන්න ගන්නවා. දැන් අපි අවධානය මෙතන තියන් ඉන්නවා. හැබැයි යම් සංවේදනාවක් මතුන ගමන් මතු වෙනවත් එක්කම එතෙන්ට ක්ෂණිකව අපේ අවධානය යොමු කරනවා ඒ අවශ්‍ය තැනට. ඉතින් ඔතෙන්දී අපි ටික ටික තමයි තේරුම් ගන්නේ මේ එහෙම යොමු කරන්න අපි කොතරම්නම් වීරයක් අවශ්‍ය වෙනවද? අපි අනවශ්‍ය විදිහට වීරයක් යදෙව්වොත් අපේ අර හැදිච්ච සමාධිය කඩලා යනවා. හැදිච්ච මේ හිත සිත විසිරලා යනවා. අපි අඩු වීරයක් යදෙව්වොත් ඒ අවශ්‍ය තැනට හිත ගෙනිය ගන්න බෑ. මග නිකන් හිර වෙන ගතියක් එනවා. ඒ අවශ්‍ය පමණට මොකද්ද පවත්වන්න ඕන වීරය කියලා Tamanම තේරුම් ගන්න ඕනේ. ඊළඟට අපි වමනා කරන්නේ අපි හිතමු ධනහිස ප්‍රදේශයට නම් හිත යොමු කරන්න. ඒ ගානට අපි දැන් S2ක් වහගෙන ඉන්නේ අවධානය මෙතන තියෙන්නේ. දැන් හිතින් අරමුණු වෙනවා මෙන්න මේ හරියට යොමු කරන්න ඕනේ කියලා. ඉතින් හිතින්ම තමයි මේ අවශ්‍ය තැනට යොමු කරන්නේ. ඉතින් ඒ ඒ යොමු කිරීම පවා ටිකක් ටිකක් කරනකොට කරනකොට කරනකොට තමයි ගාන්ට අවශ්‍ය තැනටම හිත යොමු කරන්න අපිට ශක්තිය ලැබෙන්නේ, හැකියාව එන්නේ. එහෙම ගියාටත් පස්සේ එතන හිත රඳවගෙන, වමනා තැන හිත රඳවගෙන බොහොම බොහොම මධ්‍යස්ත සිතින් බලාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ එතන එතන එකපාරටම ක්‍රියාකාරීත්වය හිත ගෙනියපු ගමන් දැනෙන්නේ නැහැ. පොඩ්ඩක් එතනට වෙලා පොඩ්ඩක් බලන් ඉන්නකොට බලන් ඉන්නකොට තමයි තව අර යම් සමාධි ගතියක් තිබුණා නම් ඒ සමාධි ගතිය ටික ටික ටික ටික දැන් වර්ධනය වෙන්න ගන්නවා. එකතු වෙන්න ගන්නවා මේ අවශ්‍ය තැන ප්‍රදේශي. අන්නේ ප්‍රදේශයේ හොඳට ඒක වර්ධනය වෙන්න ගත්තට පස්සේ තමයි සමාහිත හිතක තමයි මෙතන තියෙන යම් යම් සුළු සුළු වෙනස්කම් තේරෙන්න ගන්නේ. අපි තුමු වේදනාවක් නම් මේ වේදනාව මුල් අවස්ථාවේදී දැනෙන එක කැටියක් වගේ, එක කුට්ටියක් වගේ. එක තැනක තියෙන ගුලියක් වගේ. නමුත් හොඳට සමාහිත බව සහිතව මෙතන බලන්න ගත්තොත් අන්න එතන තේරෙනවා මෙතන තියෙන මේ තනි තනි ඒකකයක් නෙමෙයි තනින් තන නිකන් අල්පෙනිති තුඩින් තුඩු වලින් තුඩු රාශියකින් අනිනවා වගේ එක තැනකට අනිනවා තව තැනකට අනිනවා තව තැනකට අනිනවා තව තැනකට අනිනවා තව තැනකට අනිනවා වගේ එක ළඟ ප්‍රදේශයක සියුම් සියුම් අල්පෙනිති තුඩු රාශියකින් අයින්නවා වගේ දෙයක් තමයි මේ වේදනාව කියලා දැනුවත් වෙන්න වෙන්නේ. එහෙම නැතු තනි තැනක එක උලකින් අයින්නවා වගේ නෙමෙයි. ඒ වගේ අපේ අවධානය තීව්‍ර වෙච්ච තරමට, ඊටාම සියුම් වෙච්ච තරමට තමයි මේ දැනෙන වේදනාව ඊටාම විස්තර සහිතව දැනගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් මේක සඳහා අපි මදක් يعني මේ සඳහා පුහුණුවක් ලබා ගන්න අවශ්‍යයි. එක පාර්ටම මේ දේ අහුවෙන්නේ නැහැ. පොඩ්ඩක් හැබැයි උත්සාහයෙන් බලන්න. පොඩ්ඩක් යෙදිලා බලන්න, යෙදිලා බලන්න බලන්න තමයි මේකේ තියෙන තොරතුරු ටික එන්න ගන්නෙ. හිත කස කැවිලා එන්න ගන්නෙ, පන්නරයක් ලබලා එන්න ගන්නෙ, එහෙම බලන්න බලන්න තමයි. ඒ නිසා උත්සාහයෙන් කරගෙන යන්න මේකට අවශ්‍ය කරන යම් පමණක පළපුරුද්දක් සක්මන් භාවනාවෙන් ලබලා දෙනවා. සක්මන් භාවනාවේදී අපි එක තැනකට නෙමෙයි අවධානය යොමු කරන්නේ. දැන් ඉඳගෙන කරන භාවනාවේදී නම් අපි මේ නාසික අපි ආනාපාන සතිය නම් මූල කර්මස්ථානයේ වශයෙන් පවත්වන්නේ අපි මෙතෙන්ට නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත රඳවගෙන ඊයේ දේ කරන්නේ. නමුත් සක්මන් භාවනාවේදී වම් කකුල ස්පර්ශ වෙනකොට ෂණිකව අපේ අවධානය වම් කකුලේ ඒ ස්පර්ශ වෙන තැන පවත්වන්න ඕනේ. ඊළඟට ආයි දකුණු කකුලේ ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශ වෙන තැන නැවත පවත්වන්න ඕනේ. ආයි වම් කකුලේ ස්පර්ශ වෙන තැන. දකුණු කකුලේ ස්පර්ශ වෙන තැන. වම් කකුලේ ස්පර්ශ වෙන තැන. ෂණිකවම අපිට දැන් එතකොට මේ පාදයෙන් පාදයට මේ ස්පර්ශ වෙන තැනට අපේ අවධානය මාරු කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතන ඒ ඒ ඒක තමයි පුහුණුව. ඉතින් අපි යෝග කරන්නේ S2ත් අරගෙන. හොඳට වටපිට පරිසරයත් පේනවා. ශබ්දත් ඇහෙනවා. ඉතින් කයේ තවත් නොයෙකුත් දේවලුත් දැනෙනවා. ඔය ASCII අපේ අර උමනා කරන තැනට විතරක් අවධානය යොමු කිරීමේ පුහුණුව මොන සක්මන් භාවනාවෙන් ඉන්න ලැබෙනවා. නිසා Tamanට තාම මේ ඉඳගෙන ඉන්න භාවනාවේදී මේ කටයුත්ත සාර්ථක කරගන්න බැරි නම් ඒ කියන්නේ සක්මන් භාවනාවේ තව පළපුරුද්ද මදි. ඒ නිසා සක්මන් භාවනාවෙන් තමයි පුළුවන් තරම් මේ වමනා කරන Tamanට වමනා වමනා තැනට සිත ෂණිකව අවධානය යොමු කරන්න පුළුවන් හැකියාව ලබලා දෙන්නේ. ඒ නිසා සක්මන් භාවනාවත් තව ටිකක් උනන්දුයෙන් කළා ඒ හැකියාව වර්ධනය කරගන්නයි තියෙන්නේ. හොඳයි. ගරු ස්වාමින්වහන්සේ මට මම කරන්නා වූ භාවනාව ආනාපාන සති භාවනාවයි. පැයක් පමණ වේලාවක් දිනකට භාවනා කරන අතර හුස්ම ගැනීම සම්බන්ධ මුල මැදාග යන තුන් ආකාරයට බලමින් භාවනා කරන අතර හුස්මද නොදැනී ප්‍රීතිමත් භාවයක් ඇතිවේ. ශරීරයේ ගල් ගැසුණක් මෙන් දැනේ. භාවනා කරමින් සිටන විට නැවත පර්යංකයෙන් නැගිටීමට පවා අපහසු දැනේ. මේ අවස්ථාවෙන් පසු කලේතු දේ පහදා දෙන්න. ඒකේ තව කොටසක් තියෙනවා. අපි ඒක උනා කරලා ඒක කියා කාගේද කියලා කියන්න පුළුවන්ද? හොඳයි. මේ පොඩ්ඩක් මයික් එක දෙන්න කොලක් මම හත්තා. දැන් කටයුත්තට දැන් මේ ගල් ගැහෙන්න ඉස්සෙල්ලා ප්‍රදේශය ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? ස්වාමීන් වහන්සේ දැන් මම භාවනා කරනකොට නොදෙනී යන ගතිය දැන් ශරීරේ හුස්ම ගැන හොඳටම අවධානයෙන් ඉන්නවා මුල මැද අග කියන ඒ අවධානයෙන් ඉඳලා ඒ කියන්නේ දැන් ශරීරයේ දැන් තීනවද කියලා මට සමහර වෙලාවට දැනෙන්නේ නැති වෙලා වෙලාවල් තියෙනවා. ඔව්. ඊට පස්සේ දැන් ප්‍රීතිමත් භාවයකුත් එනවා. හොඳයි. ඊට පස්සේ දැන් ඉතින් කරගෙන කරගෙන යනකොට දැන් පය වගේ අවසාන වෙනකොට පරයන්තේ නැගිටින්න අපහසුතාවය නෙවෙයි නැගිටින්න හිතෙන්නේ නැහැ. එහෙම තවත් ඉන්න හිතෙනවා. දිගටම ඉන්න හිතෙනවා. හොඳයි. දැන් සක්මන් භාවනාවේ තොරතුරු කොහොමද? සක්මන් භාවනාව නම් එච්චරම කෙරෙන්නේ නැහැ. අර මෙහි ආවට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ කෙරෙන්නේ. ඒ කියන්නේ මෙතන දැන් අර ඇත්තම මේ කය නොදැනීම ලොකුම මේ ඒ කියන්නේ වාසියක් වෙන්නේ නැහැ. අපිට විපස්සනා පැත්තෙන් යනකොට එක්ක කයක් එක්ක කයේ යම්සි දෙයක් එහෙම නැත්නම් වේදනාවක් එහෙම නැත්නම් සිතේ හිතේ යම්සි ධර්මතාවයක් කියන මේ හතර කාරණාවෙන් එකක් අපිට අවශ්‍ය වෙනවා විපස්සනාව කෙරෙන්න. කියන්නේ මුල් අවස්ථාවේදී එහෙම අරමුණක් සහිතවයි අපි යන්නේ. ඉතින් ඒ නිසා අපේ හිතේ අම් අවස්ථාවක නිකන් හැංගිච්ච ගතියක් අරමුණකින් කියන්නේ කය සම්පූර්ණයෙන් නොදැනිලා හැබැයි දැන් සිතේ සිතුවිලිත් නැහැ හිතේ එකඟ බව තියෙනවා නම් ඒකේ වරදක් නැහැ හිතේ එකඟ බව තියෙනවානේ එකඟ බව තියෙනවා දැන් ප්‍රීති සහගත බවකුත් එනවා එහෙමනම් එතනින් දාන්න පුළුවන් ඒ දැන් කයේ දැන් ලොකු වේදනාවක් නැහැ. කය සැහැල්ලුයි. ඒ කියන්නේ කාය පස්සද්ධියක් පැත්තක් නෑ සැහැල්ලු බවක් ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම දැන් සිතේ ප්‍රීති සහගත බවක් තියෙනවා. එතන බලන්න ඔය දැන් ඔය தත්ත්වේ පවත්වන්න පුළුවන්ද විනාඩි 20ක් 30ක් පවත්වන්න පුළුවන් නේ? පුළුවන්. එහෙමනම් එතන يعني වැඩි වෙලාවක් ඔහේ පවත්වනව වෙනුවට දැන් Tamanට දැනෙනවනේ යම්සේ ප්‍රීති සහගත බවක්. මේ ප්‍රීති සහගත බවම අරමුණු කරන්න පුළුවන් කොහොමද මේ ප්‍රීති සහගත බව හටගන්නේ? කියන්නේ දැන් හේතු පැත්තෙන් ගත්තොත් මේ කය සැහැල්ලු වෙන්න ඕනේ, හිත හොඳට එකඟ වෙන්න ඕනේ. ඔය වගේ බොහොම සරල හේතු මේකට මුල් වෙනවා මේ ප්‍රීති සහගත බවක් ඇති වෙන්න. ඊළඟට මේක දැන් Tamanට ඌමනා වෙලාවට ඇති කරගන්නත් අමාරුයි. ඒ ඒ අවශ්‍ය කරන හේතු ටික සම්පාදනය වුණොත් තමයි මේක හටගන්නේ. ඊළඟට Tamanට වොමනා කාලයක් මේක පවත්වන්නත් බෑ. සමහර වෙලාවට ඔන්න දන්නේම නැතුව මේක අවසන් වෙලා. සමහරකට දන්නේම නැතුව මේ ප්‍රීතිය නිකන් උපේක්ෂාව මට්ටමකට පරත්පත් වෙලා. අර ඒ වගේ දැන් මේ දැන් ප්‍රීතිය කියන්නේ වේදනාවේම ස්වභාවයක්නේ. දන්නවනේ ඒකනේ. ඒතකොට වේදනාවේම ස්වභාවයක්. එතකොට ඒ ඒ ප්‍රීතිය ඒ ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න දැන් මේ ප්‍රීතිය කියන වේදනාවක් පහළ වෙලා තියෙනවා. ප්‍රීති සහගත බවක් පහළ වෙලා තියෙනවා. ඒක මෙන්න මේ මේ හේතුන් නිසා හටගෙන ආර තියෙන්නේ. ඒක මේ හිතනව නෙමෙයි හැබැයි. හිතනව නෙමෙයි දැන් දැනෙන ප්‍රීතිය සම්බන්ධයෙන් තේරුම් ගන්නවා. දැනෙන ප්‍රීතිය සම්බන්ධයෙන් දැනුවත් භාවයක් ඇති කර ගන්නවා. මේක මෙන්න මේ හේතුන් නිසා එන බව නිකන් තේරෙනවා. ඒක දැන් දැනට දැනට පවතිනවා. ඒක ඒක නිරීක්ෂණය කරනවා. හරියට නිකන් අනුන්ගේ ප්‍රීතියක් බලනවා වගේ. අනුන්ගේ අනුන්ට දැනෙන ප්‍රීතියක් දැන් පුංචි දරුවෙක් බොහොම ලස්සනට නිකන් සතුටින් ඉන්නකොට නිකන් අපිට තේරෙනවනේ ආ මෙයා මෙන්න මේ වගේ සතුටක් භුක්ති විඳිනවා කියලා. එතකොට දැන් අනුන්ගේ සතුටක් නේ දැන් අපි මේ නිරීක්ෂණය කරන්නේ. අන්න ඒ වගේ මෙතනත් මේ අපේ කායික වශයෙන් මානසික වශයෙන් දැනෙන ප්‍රීතිය නිකන් අනිත් වෙනත් කෙනෙක්ගේ දෙයක් දිහා බලනවා වගේ හොඳට නිකන් බදහත්ව බලන් ඉන්නවා. මේකට දැන් ඇලෙන්න යන්නෙත් නැහැ. මේක මට වැඩිපුර වෙලාවක් පවත්වන්න ඕනේ කියලා උත්සාහ කරන්නෙත් නැහැ. ඊළඟට මේක ආවේ නැහෙනි කියලා මේ ඒක ගන්න උත්සාහ කරන්නේත් නෑ. ආවේ නැත්තම් ඒත් ප්‍රශ්නයක් නෑ. උපේක්ෂාලාගතව ඉන්නවා. ආවොත් ඒක අරමුණක් කරගන්නවා. දැන් බුදුරජාන් වහන්සේ අර වේදනානුපස්සනා කොටසදී කියනවා පීති පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. සුඛ පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. ඔය දෙක තමයි දැන් ඔය යන්නේ. ආනාපාන සතියෙම්ම අපිට වේදනානුපස්සනාවට නැඹුරු වෙන්න පුළුවන්. එතකොට ඒ ආනාපාන සතිය හරහා දැන් ආපු සතුට ප්‍රීතිය ඒ විදිහට අරමුණු කරන්න. ඒක භාවනාවේ අරමුණක් බවට පත් කරගන්න. ඒ ඒක ඇතුලේ නිකන් අර දැන් මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ ආනාපාන සතියෙම හිර වෙලා දැන් ඉන්න එපා. දැන් ආනාපාන සතියෙන් ඒ ආස්වාස ප්‍රස්වාසයෙන් අරමුණෙන් හිත අයින් කළා එනකොට ප්‍රීතිය අරමුණු කරන්න. ප්‍රීතිය අරමුණු කරගෙන ඒක වෙනස් සිද්ධ වෙන්නේ කොහොමද? මේක කොහොමද හටගන්නේ? මේක කොහොමද වෙනස් වෙන්නේ? කොයි හරියටද මේක දැනෙන්නේ? වැඩිපුර දැනෙන්නේ තීව්‍රතාවය කොහෙද වැඩි? කියලා පොඩ්ඩක් නිකන් අර විමසුම් නුවණින් ඒක දැනුවත් වෙන්නයි තියෙන්නේ. එතන සවනස සිටීමද පටන් ගන්න ඕනේ. මොකද්ද? සිටීමද දැන් බැලීමනේ මෙච්චර දවසක් වෙලාවක් කලේ අපි. අර හුස්ම ගැන බැලීම තමයි අපි කලේ. සිටීමද දැන් පටන් ගන්න. නෑ සිතනවා කිව්වත් වැරදි. වැරදි. ඔව්. හිතනවා කියන්නේ දැන් අපි ඔන්න දැන් අපිට පුළුවන් ඕනනම් දැන් මේ ප්‍රීති සහගත බවක් වෙනකොට ප්‍රීතියක් ප්‍රීතන සතුටක් සතුටක් සතුටක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. එහෙම කරන්නෙත් නැහැ. දැන් මේ සතුට දැන් හිතට සතුටක් දැනෙනකොට ඒක දැන දැනුවත් වෙන්න Tamanට පුළුවන්නේ. හිතන්නේ නැතුව නේද? සතුට කියන එක අපිට දැනෙනවනේ ඍජුවම. ඒ ඒ දැනෙන දේත් එක්ක ඉන්න ස්වභාවයක් මම මේ කියන්නේ. හිතන් දැන් අපිට සතුටක් දැනෙනකොට මේ සතුට අපි මේ හිතලා ගත්ත සතුටක් නෙමෙයිනේ. හිතීම කියන එක අත්‍යවශ්‍ය නැහැ මේ සතුට පවත්වන්න. අපි හිතන්න ගත්තොත් මේ කවුල් වෙනවා. එහෙනම් හිතන්න යන්න එපා. දැනෙන සතුටත් එක්ක දැනුවත් වෙලා ඉන්නයි තියෙන්නේ. පොඩ්ඩි සියුම් දෙයක් තියෙනවා. තමන්ට يعني කරද්දි තේරෙයි. කරනකොට තේරෙයි දැන් ඔන්න මේ තත්තර දැන් හිතපත් උනා. දැන් ආස්වාස ප්‍රස්වාසයෙන් හිත අයින් කරගන්න. ආස්වාස ප්‍රස්වාසය දැන් අත්හැරලා දාන්න. අත්හැරලා දාලා දැන් මේ ප්‍රීති සහගත බව ගැන දැනුවත් භාවයෙන් ඉන්නවා. දැන් මොන ප්‍රීතිය හට ගන්නවා, ඒක වෙනස් වෙනවා. ඔන්න බලාගෙන නැද්ද ඒක නැති වෙලා යනවා. ඔන්න ආයෙත් ඒක හට ගන්නවා. ආයෙ බොහොම සියුම්ම හට ගන්නවා. සමහරලාට ශරීරයේ කලින් හටගත්ත නැති තැනක වෙන තැනක හට ගන්නවා. නැත්නම් හිතේම හට ගන්නවා. ඒ වගේ අර ප්‍රීතියේ විවිධාකාර වෙනස්කම් හැඩතල වෙනස්කම් වෙන්න ගන්නවා. ඒව ගැන දැනුවත් වෙන්නයි තියෙන්නේ. මේක භවනාවට ගන්න ගන්න පුළුවන්. වෙන මොන හරි අනිත් ප්‍රශ්න මොකක්ද මේක? ඒක සානස දැන් කියවනා මං හිතන්නේ ආනාපාන සතියෙන් හුස්ම දිහා බැලීම කල අතර සිතීම කල යුතු අවස්ථාව පහදා දෙන්න. සිතීමක් කියලා කරන්න අවශ්‍යම නැහැ. ඔව්. සිතවිලි ආවොත් සිතවිලි භාවනාවට ලක් කරන්නයි තියෙන්නේ. ඒකයි චිත්තපටි සංවේදී කියලා කියන්නේ ඊළඟ කොටසේදී. දැන් මේ සිතවිලි කියන එක කෙලින්ම භාවනාවේ අරමුණක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අපි භාවනාව ඇතුළත තුළ ඇතුළත උවමනාවෙන් සිතීමක් කරනවා කියන එක වැරදි. හැබැයි නිකන් විභාගාත යන සිතුවිලි ටිකක් ආවොත් එහෙම නැත්නම් යම් කිසි ක්ලේශයක් මතුවලා ආවොත් ඒ හරහා සිතුවිලි ටිකක් පල නැගුණොත් ඒක වරදක් නෑ ඒක කරන්න දෙයක් නෑ ඒක හැබැයි භාවනා ශීර්ෂයෙන් බලන්න පුළුවන්. චිත්තානුපසනාව මුහුණුවරින් එහෙම නැත්නම් ධම්මානුපසනාවක මුහුණුවරින් ඒක බලන්න පුළුවන් ඒක වරදක් නෑ. හැබැයි මේ දැනෙන කිසි දෙයක් ගැන හිතන්න යන්න එපා. ඒ කියන්නේ හිතනවා කියන එක තේරෙනවනේ මේ අනම්මනම් අපිට අපේ පොතේ දැනුම ආහාර මේ දාලාම එක හිතන්න පුළුවන්. එහෙම හිතන්න යන්න එපා. එහෙම හිතුවොත් ඔක්කොම භාවනාව ඕල් වෙනවා. ඔව්. හොඳයි. එච්චරයිනේ. ඊළඟ ප්‍රශ්නේ සාන. හොඳයි. හරි. ගරු ස්වාමින් වහන්සේ මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මා ක්‍රමානුකූලව කායානුපස්සනාවත් වේදනානුපස්සනාවත් සිදු කිරීමෙන් අනතුරුව චිත්තානුපස්සනාවට එළඹෙන්න උත්සාහ කරමි. එහෙත් ඒ අවස්ථාවේදී මා බොහෝසේ බලා සිටිය සිතුවිලි මා කරන මා කරා පැමිණෙන්නේ බොහෝ අල්ප වශයෙනි. එයයි මාහට දැනි ඇති දැන්ට ඇති ගැටලුව. භාවනා වාරයක් තුලදී මාගේ සතිය දුර්වල නොවන බවද මම දනිමි. මගේ ගැටලුව විසඳා ගැනීමට ඔබ වහන්සේගේ පිහිට පතමි. ඔබ වහන්සේට තුරුණුවන් පිහිට ලැබේවා. ඒ කියන්නේ දැන් හුඟක් වෙලාවට වෙන්නේ අපේ හිත හොඳට එකඟ වුණාට පස්සේ දැන් ඒ එකඟ බව හරහා ඒ සමාධිමත් බව හරහා හිතට සිතුවිලි එන්න තියෙන හැකියාව වළක්වනවා. ඒක හොඳ ශක්තිමත් පුරුෂයෙක් හොඳට ඉන්නකොට නැත්තම් හිතලා බලන්න හොඳ gedara රක බලා ගන්න කවුරු හරි මේ විශ්වාසවන්ත මිනිසෙක් ඉන්නවා නම් හොරහතුරෝ gedette එන්නේ නැහැ වගේ තමයි දැන් මේ සමාධි ශක්තිය හරහා හිතට සිතුවිලි එන එක වළක්වනවා. ඉතින් එතකොට අපි සමාධිය හුඟා වර්ධනය කරගෙන සිතුවිලි එන දිහා බලන්න ගියාට සිතුවිලි එන්නේ නැහැ. ඉතින් මේ චිත්තානුපස්සනා මට්ටමට යනකොට හිත හිතට පොඩ්ඩක් නිදහසක් දෙන්න ඕනේ. අපි මුලින් කායानुපස්සනා මට්ටමින් හිත එකඟ කරගත්තා. ඒ කියන්නේ ඔන්න මුල දැනගත්තා, මැද දැනගත්තා, අග දැනගත්තා, මේකේ කෙටි බව, දිග බව ඒවා ඔක්කොම දැනගත්තා. මුළු වුණ හොඳට ආන ආස්වාද ප්‍රසආසයේ සංසිඳුණා. දැන් එකඟ බවක් හැදුනා. එතනින් අපි එක්තරා අන්දමක නතර වීමක් වෙලා එහෙම නැත්නම් සමාධි පැත්ත ඒ වර්ධනය වෙන එක කරගෙන වර්ධනය කරගෙන හිත සමාහිත කරගෙන දැන් පොඩ්ඩක් නිකන් හිතට නිදහසක් දෙනවා නිය යන්න අතෑරියා වගේ. දැන් හිර කල්ලා අල්ලන් ඉන්න එපා. අපි මෙතෙන්දි දැන් මේ තාක් අපි අරන් ආව යම්සි වීරයක් තිබුණා නම් ඒ වීරය දැන් ලිහිල් කරන්න ඕන. ඒ ලිහිල් කිරීම හරහා ඔන්න හිතට හිතේ තියෙන පරණ පුරුදු ටිකක් පණ ගැන්වෙන්න පුළුවන්. පරණ ආශ්‍රව අනුසය ධර්මයන් ඔන්න දැන් පණ ගැන්විලා ඔන්න හිත දුවනවා අපි හිතමු ද්වේෂයකට දුවනවා. පරණ පුරුද්දකට ඔන්න දුවනවා. අන්න ඒ දුවන හැටි දැන් ඔන්න බලන් ඉන්න පුළුවන්. එතකොට මේ හරියට යනකොට අපි තේරුම් ගන්න ඕනේ මේ කොහොමද නිකන් ඉන්ද්‍රිය ධර්මයන් හසුරවන්නේ කියලා. අපිට අමාරුයි එහෙම නැතුව එකම පට්ටමකට හිත හිර කරගෙන මේ චිත්තානුපසනා ධම්මානුපසනා පැත්තේ වලට යන්න බෑ. ඉතින් ඒවට යනකොට හිතට තියෙන්න ඕනේ හරිම නිදහස් බවක්. නිස්කලංක ඒ කියන්නේ නිදහස් බවක් හිතට දෙන්න ඕනේ. දැන් මම උපමාවකින් කියනවා නම් හිතලා බලන්න තමුන්ගේ මේ දරුවෙක් ඉන්නවා හරිම මුරණ්ඩුයි. මෙල්ල කරන්නම බෑ කියන දෙයක් අහන්නෙම නෑ. ඉතින් හිතන්න දැන් අම්මා කෙනෙක් වශයෙන් තාත්තා කෙනෙක් වශයෙන් ඕන ඉතින් දඩුවම් කරනවා. තරවටු කරනවා. ගහනවා, බයිනවා, ඉතින් අවවාද දෙනවා. විවිධාකාර දේවල් වලින් දැන් මේ දරුවව හික්මවන්න හදනවා. හිතන්න මේ දරුවා දැන් හික්මුණා කියලා. හික්මිලා දැන් ඔන්න ගෙදර ඉන්නේ දැන්. ඉස්කෝලේ වැඩත් කරනවා, Tamanට උදව් පදවුත් කරනවා, කියන විදිහට කටයුතු කරනවා. දැන් හරිම හරිම හොඳ හොඳ දරුවෙක්. දැන් මේ හොඳ දරුවට තවදුරටත් තරවටු කරන්න ගියොත්, ගහන්න බයින්න ගියොත් විනාසයි. ඒ වගේ තමයි දැන් මේ හිතත් මුලින් අර අකිකරු දරුවෙක් වගේ. මේ අකිකරු දරුවාට වගේ ඉතින් අපි දැන් පොඩ්ඩක් මෙල්ල කළා, වීරිය යොදලා දැන් මෙල්ල කරගත්තා. මෙල්ල කරගත්තට පස්සේ නිදහස් කරන්න. මෙල්ල කරගත්තට පස්සේ යන්න අරින්න. එතකොට අපේ සතිය සති සතිය ආලෝකයේ මත එහෙම නැත්නම් සතියේ ආරක්ෂාව සහිතව තමයි දැන් හිත හැසිරෙන්නේ. ඒ සතිය ආරක්ෂාව සහිතව හිත හැසිරෙනකොට තමයි අපිට ඒක විපස්සනා කරගන්න පුළුවන්. එතකොටත් එයා යනවා හැබැයි. මොකද දැන් ඔය බුදුරජාණන් වහන්සේ චේතනා සූත්‍රයේදී එහෙම කියනවා යංච චේතේති යංච අනු යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතියක් දැන් මේ අපේ හිත එක්ක චේතනාපූර්වකව ඌමනාවෙන් මොනම හරි ඔන්න හිත හිත ඉන්නවා. අපේ මැදිහත් වීමකින් අපි හිතනවා. එක්ක අතීතයක් ගැන හිතනවා, අනාගතයක් ගැන හිතනවා, ඔන්න විදියට හිතනවා. එහෙම නැත්නම් ඉබේ ආපු කල්පනා රාශියක් තියෙනවා. ප්‍රකල්පනා තියෙනවා. ඉබේ ආපු දේවල්. මොය දෙකම නැති වුණා නම් ඔන්න යන්නේ ඊළඟ අනුසය පැත්තක්. මේ අර දෙකමත් නැහැ. ඌමනාවෙන් හිතන්නෙත් නැහැ. පුරුද්දකට මේ මේ නිකන් ආපු වේගයකට තියෙන මේක එහෙකුත් නැහැ. හැබැයි ආශ්‍රව අනුසය ධර්මයන් තියෙන නිසා ඒව හරහා ඔන්න මතුවෙන්න ගන්නවා. හැබැයි ඕකත් తాවකාලිකව වළක්වන අපි ඕමඩාවට වඩා වැඩි වීරයක් යදුවොත්. නැත්නම් ඕමනාවකට වඩා වැඩි සමාධි ශක්තියකින් ඕකත් වළක්වනවා. ඒ නිසා ප්‍රබල සමාධීන් ඇත්තටම විපස්සනාවට සමහර වෙලාවට හානි කරයි. අපි දුම් ඉතා ප්‍රබල සමත සමාධියක් වඩාගෙන අපි මේ සමත සමාධි ශක්තියෙන් සම්පූර්ණ සියල්ල යටපත් කළා. ඔන්න දැන් අපි දැස් දුනොත් එහෙම විපස්සනාවක් කරන්න කියලා මුකුත් දෙන්නේ නැහැ හිතට. චිත්තානුපසනාවක් කරන්න විදිහක් නැහැ. මොකද හිත නිස්කලංකයි ඔහි ඉන්නවා. එතකොට අරමුණු එන්නේ නැහැ. ඉතින් හැබැයි ඔක්කොම යට තියෙන ඔක්කොම නිකන් මණ්ඩි වගේ තැම්පත් වෙලා තියෙනවා. හරිද? ඊළඟට අපි තමු ඔන්න නගරයට ගිහිල්ලා මාකට් එකට ගිහිල්ලා කට්ටිය කර මේ හැසිරෙනකොට ඔන්න එක පාට එන්න ගන්නවා. දැන් හිතා ගන්න බෑ මෙච්චර මේ භවනා කළා. මේ තරම් එක වෙච්ච හිතක් තියුච්ච මට දැන් මොකද උනේ කියලා දැන් හිතා ගන්න බෑ. හැබැයි භවනා කරන්න ගියාම අර වගේ මෙල්ල කරලා තද කරලා තියන් හිටියා මුකුත් ඉන්නේ නැහැ. ඉතින් වැඩේ වෙන්නේ නැහැ. මේ මේ හිත ඒ කියන්නේ දැන් එකඟ බවක් හදාගෙන ඒ යම් පමනකට ආවට පස්සේ හිත බොහොම මධ්‍යස්තව හිත බොහොම නිදහසේ සැහැල්ලුවෙන් ඒ දිහා බලන්න අවශ්‍යයි. එතකොට තමයි මේ හිතේ තියෙන පුරුදු ටික පොඩ්ඩක් අවදි වෙලා ගැස්සිලා ඔන්න එහෙට මෙහෙට යන්න දඟලන දඟලන්න හදනවා. ඒ දඟලනකොට තමයි මේක දිහා බලන්න ඕනේ. ඒක දිහා බලද්දි බලන්නේ මේනික අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. ඒ බලනකොට ඔන්න Tamanට තේරෙනවා ඔන්න දැන් මේ සිතුවිලි හට ගන්න ආකාරය වෙනස් වෙන ආකාරය ඒවා මේ තණ්හාවක් නිසාද මාන්නයක් නිසාද කියලා අන්න තේරෙන්න ගන්නවා. ඉතින් ඔය වගේ ඔය වගේ ක්‍රමයකට තමයි යන්න තියෙන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට මට කලක පටන්ම තිබුණු ප්‍රශ්න කීපයකි මේ. ඒවාට පිළිතුරු ලබා ගැනීමට හොඳම දවස අදයයි සිතන නිසා ඉදිරිපත් කරමි. ප්‍රශ්න තුනක් තියෙනවා පළවෙනි එක ආනාපාන සති භාවනාවේදී අජත්ත බහිද්ද වරන් ඇතුලේ අභ්‍යන්තර බාහිර යන කුමක්ද මේ ගැන විවිධ අර්ථකතන තිබීමයි ගැටලුව. ඇත්තටම ඕක මහා ගැඹුරකට හිතලා මෙන්න මේකයි අජත්ත මේකයි බහිද්දා කියලා හරියටම දැනගෙනම ඕක නොකලයි කියලා වරදකුත් නැහැ. මොකද අපිට දැන් අපි සාමාන්‍යයෙන් ආධ්‍යාත්මික කියලා ගන්නෙ මේ අපේ ශරීරයෙන් එහෙම නැත්නම් සමෙන් වටවෙච්ච ප්‍රදේශයේ ඇතුලේ තියෙන ටික අපි ආධ්‍යාත්මික විශ්ෙන් සලකනවා. අන්න පිටින් තියෙන දේ සියල්ලම බාහිර වශයෙන් සලකනවා. ඉතින් අපිට ප්‍රලු වශයෙන් ඔහම අත්දැකීමකට යන්න පුළුවන්. නමුත් භාවනා කරනකොට අපිට දැනෙන ටික ආධ්‍යාත්මික කියලා ගන්න පුළුවන්. අපිට දැන් යම් අවස්ථාවක දැනෙනවනේ. දැන් ඔන්න අවධානය යොමු කරන් ඉන්නවා. මේ දැන් දැනෙන්නේ අපි හිතමු කයේ මුළු කයම දැනෙනවා කියලා හිතන්න. දැන් මේ ස්පර්ශ වෙන තැන දැනෙනවා. අවධානය යොමු වෙලා තියෙන සම්පූර්ණ ඉරියව්වට. ඒකට අන්නේ අවධානයේ තියෙන කොටස අන්න Tamanට ආධ්‍යාත්මික වෙනවා. ඒන් බාහිර නොදැනෙන ටික මේ බාහිර වෙනවා. ඊළඟට අපිටම අපි හොඳට හිත හිත එකඟ කළා. දැන් ඔන්න ආස්වාස ක්‍රියාවලිය දකින්න. දැන් මේ ආස්වාස ක්‍රියාවලිය දකිනකොට අපේ අවධානයේ තියෙන ආස්වාසේ පමණයි. එතකොට මුළු කයමත් නැහැ. කයමත් බාහිර වෙලා ප්‍රස්වාසය පවා බාහිර වෙලා. දැන් ආස්වාසය විතරයි ආධ්‍යාත්මික වෙලා තියෙන්නේ. ඊළඟට අපිටම දැන් හොඳට දැනෙන්නේ ප්‍රස්වාසය. ඒ ප්‍රස්වාසය දැනෙනකොට ඒක ඔන්න අපිට ආධ්‍යාත්මික වෙලා ආස්වාසයත් අනිකුත් සියලුම දේත් අපිට බාහිර වෙලා. ඔය වගේ මේ ආධ්‍යාත්මික බාහිර කියන දේ ක්ෂණිකව ක්ෂණිකව වෙනස් වෙනවා. නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඔන්න ආධ්‍යාත්මික ආස්වාසය දැනෙනවා. ඔන්න දැන් බාහිර ප්‍රස්වාසය එතකොට බාහිර වෙලා. ඔන්න ප්‍රස්වාසය ආධ්‍යාත්මික වෙනකොට ආස්වාසය බාහිර වෙලා. එතකොට මේ අජ්ජත් බහිද්දා දෙක නිරන්තරයෙන් වෙනස් වෙනවා. අන්තිමට මේ අජ්ජත් බහිද්දා දෙකේ වෙනසක් නැති වෙලා යනවා. දැන් මුලින් අපිට තේරිච්ච දේ ආධ්‍යාත්මික අපිටම ආස්වාසය අපි ආධ්‍යාත්මික වුණා. බාහිර වුණා ප්‍රස්වාසය. දැන් ඔන්න අවස්ථාවක් එනවා මේ ආස්වාසයක්ද ප්‍රස්වාසයක්ද කියලා වෙන් කරගන්නත් බෑ. ඒකට ආධ්‍යාත්මිකද මේක බාහිරද කියලා වෙන් කරෙමුකුත් නෑ. නිකන් සියල්ල නිකන් ආධ්‍යාත්මික වගේ තත්ත්වයක් තියෙන ඒකට. දැනීමක් විතරක් තියෙනවා. ඒ දැනෙන සුළු දේ විතරක් විතර ආධ්‍යාත්මික වෙනවා. බොහොම මේ පරාසය කෙටි වේගෙන නැත්නම් පටු වේගෙන යන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ ඒ Tamanට දැනෙන දේ තමයි අපි මේ විශේෂයෙන්ම එතකොට අපේ කියන්නේ විපස්සනාවේදී අරමුණු කරගන්නේ හැබැයි මේ ඒ දැනෙන ආධ්‍යාත්මික දේ අරමුණු කරගෙන අපිට යම්සේ අවබෝධයක් ලැබුණා නම් ඒ අවබෝධයම අපිට බාහිරටත් දාන්න පුළුවන්. බාහිරටත් අපි ඒකට කියනවා ණය විපස්සනාව කියලා. එහෙම නැත්නම් මේ ඒ කියන්නේ ඔකට කියන්නේ ඉංග්‍රීසියෙන් එහෙම කියන්නේ මේ inferential knowledge කියලා. දැන් අපි අපි යම්සි දෙයක් ගැන එක දෙයක් ගැන තේරුම් ගත්තනම් ඊට සමානව තියෙන වෙනත් දේවල් ඊට අනුරූප වෙනත් දේවල් අපිට අර අනුමාන ඥානයකින් තේරුම් ගන්න පුළුවන්. අන්න වගේ දැන් මේ අපි අපේ කායික ක්‍රියාවලිය මනාව තේරුම් ගත්තනම් අපේ ආස්වාද ප්‍රස්වාස ක්‍රියාවලියේ හැඩහුරුකම් ටික ඔක්කොම අපිට අහු වුණා ඒ ක්‍රියාවලිය හරහා අපි සෑහෙන ඉදිරියට වැඩුණා නම් ඉතින් තවත් කෙනෙක්ගේ සිද්ධ වෙන්නේ තෝකමයි වෙන කිසිම දෙයක් නැහැ. එතකොට මේ ආධ්‍යාත්මික බ්‍රාහිල දේ ආධ්‍යාත්මික ලබපු අත්දැකීම අපිට බාහිරටත් ඕන තැනකට දාන්න අනුමාන ඥානයක් බවට මේකපත් වෙනවා. අනුමාන ඥානයකින් එතකොට අපිට ඒක මේ මේ මේ මේ මැප් කරගන්න පුළුවන්. එතනට දාගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඔය වගේ පැත්තකින් තමයි ආධ්‍යාත්මික බාහිර පැත්ත අපිට විස්තර කරන්න වෙන්නේ. එතකොට මේකේ තියෙනවා මේ ප්‍රායෝගික බවක්. එහෙම නැතුව අපි හරියටම ඉරක් ඇඳලා මෙන්න මේ කොටස විතරක් ආධ්‍යාත්මික මෙන්න මේ කොටස විතරක් බාහිරයි කියලා මේ මොකද මේ විෂයානුකූලව නිකන් සිද්ධාන්තමය වශයෙන් වෙනම් කරන්න කිව්වොත් අමාරුයි. ඒ වෙනුවට මේ ප්‍රායෝගිකව දැනෙන මොහොතේදී යන්න ඒක වෙනස් වෙනවා නිරන්තරයෙන්. ආස්වාසය දැනෙනකොට ඔන්න ආස්වාසය ආධ්‍යාත්මික වෙලා. ප්‍රාස්වාසය දැනෙනකොට ප්‍රාස්වාසය ආධ්‍යාත්මික වෙලා. අන්න ඒ වගේ මේක මේ අත්දැකීම අනුව වෙනස් වෙනවා. ආධ්‍යාත්මික බාහිර දෙක වෙනස් වෙනවා. දෙපැත්තට පයින්නවා. ඉතින් එහෙම ගත්තොත් මට හිතෙනවා එකෙන් ගන්න තියෙන ප්‍රයෝජනය හොඳට එනවා. මොකද අන්තිමට ආධ්‍යාත්මිකයි බාහිරයි කියන මේ ඒ වෙනසම කඩලා යනවා. මොකද අපේ විඥාණයෙන් ඔක වෙන් කළා දෙන්නේ. මේක ආධ්‍යාත්මිකයි මේක බාහිරයි කියලා වෙන් කළා දෙන්නෙම විඥාණයෙන්. අන්තිමට ඕක තුනී වෙලා තුනී වෙලා අපේ මේ කයේ දැනෙන කයේ තියෙන ධාතුන් ටිකයි බාහිර තියෙන ධාතුනේ සියල්ල මේ ආධ්‍යාත්මික බාහිර සියල්ල ධාතුන් පමණයි. මේක මේ ආධ්‍යාත්මික කියලා මට කියලා වෙන් කරගන්න දෙයක්වත් නැහැ. ඒක විශේෂත්වයක් සුවිශේෂී බවකුත් නැහැ. බාහිර තියෙන ධාතුන්ගෙත් කිසිම විශේෂත්වයක් නැහැ මේ සියල්ල ධාතුන් පමණයි කියලා මේ ආධ්‍යාත්මික බාහිර ඒ වෙනස කැඩලා ගියා නම් ඔන්න ඒ තරමට භවනාව සාර්ථකයි. ඒ තරමට භවනාව Tamanට තේරෙනවා. එතකොට කෙලින්ම මමත්වය සෑහෙන දුර වෙලා තමන් මේ ධාතු ස්වභාවයන් පමණයි අන්තිමට ඉතිරි වෙන්නේ. ඒ පැත්තකට තමයි හරි හරි විදිහට යද්දි යොමු වෙන්න තියෙන්නේ. හොඳයි. දෙවෙනි කොටස සතර සතිපට්ඨානයේ වැඩිීමේදී ඒ හතර අනුපිළිවෙලින් මෙනෙහි කළ යුතුයද? ඔව් <clears throat> මෙනෙහි කිරීම කියන වචනේ නම් ඒ තරම්ම ගැලපෙන්නේ නැහැ. කෙසේ නමුත් අනුපිළිවෙලින් යන එක බොහොම මේ නුවණට හුරුයි. ඒ වගේම හරිම සෞඛ්‍ය සම්පන්නයි කියලා කියන්න පුළුවන්. මොකද අපි එක පාරටම එහා කෑලි වලට පයින්න ගියාම පොඩි පොඩි අවහිරතා තියෙනවා. මොකද ඌමනා කරන මට්ටමට අපේ හිත වැඩිලා නැත්තම්. මම නැත්නම් ඌමනා කරන මට්ටමට සතිය සමාධිය ප්‍රඥාව දිනුනලා නැත්නම් අපිට ඉහළ කොටස් කරගන්න ඉහළ කොටස් කියන වචනේ කෙසේ වෙතත් ඒ කියන්නේ සියුම් කොටස් කරගන්න අවශ්‍ය මේ අවශ්‍ය කරන පදම හැදිලා නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් කියනවා ඔය චිත්තානුපසනා කොටසදී එහෙම මුට්ටස් සතිස්ස අසම්පජානස්ස කියලා වචන දෙකක් පාවිච්චි කරනවා මේ හරියට අරමුණත් එක්ක හොඳට එකඟව මුහුණට මුහුණලා මුලා නොවි ඉන්න බැරි මට්ටමක ඉන්න කෙනෙක් කෙනෙකුට මේ චිත්තානුපස්සනා කොටස විශේෂයෙන් කරන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ නිසා අපි කායानुපස්සනාවෙන් තමයි අපිට පටන් ගන්න තියෙන පහසුම තැන. මොකද කායानुපස්සනා කොටසදී අපි මේ කය සම්බන්ධයෙන් රළුව ඕලාරිකව දැනෙන කය සම්බන්ධයෙන් අපේ හිතින් දැනුවත් වෙනවා. ඒතර අපිට අත දාන්න පුළුවන් අපිට පටන් ගන්න පුළුවන් අපි ඉන්න තැනින්. එහෙම එහෙම දැනුවත් වෙමින් අපි නිකන් ඉන්නේ නැහැ. අපි මේ කයේ තියෙන කයේ ඕලාරික තැනකින් පටන් අරගෙන කයේ කයේ දැනීම සියුම් වෙනවා. දැන් අපි මුලින් ඉරියව්වකට දැම්මා. ඒක හොඳට නිකන් ගොඩක් වශයෙන් එකක් වශයෙන් දැනෙනවා. මුළු කයේම විවිධාකාර දේවල් දැනෙනවා. හැබැයි ටික ටික ටික ටික අපේ පරාසය සියුම් වෙන සියුම් වෙන්න, පුංචි වෙන්න පුංචි වෙන්න, ඔන්න අපි ඒක ආස්වාසයක විතරක් හිත පවත්වනවා. ඒක ප්‍රස්වාසයේ විතරක් විතරක් හිත පවත්වනවා. ඉතින් ඔන්න තවත් මේ සතිය දියුණු වෙනවා මේ එක ආස්වාසයක් පාසා ඔන්න සතිය දියුණු කරනවා එක ප්‍රාස්වාසයක් පාසා සතිය දියුණු කරනවා ඉතින් මේ විදිහට අපි මේ ඉන්ද්‍රිය ධර්මයන් දසමෙන් දසමේ මොහොතෙන් මොහොත මේක වර්ධනය කරගන්නවා එහෙම වර්ධනය කරගත්ත සතියක් තමයි ඊළඟට වේදනාවක් දිහාත් මධ්‍යස්තව බලන්න පුළුවන් මට්ටමකට එන්නේ එහෙම නැත්නම් අපි වේදනාවක් දිහා බලන්නෙම මේක මේ දුරු කළා දැමීමේ අදහසකින් මේක මහා කරදරයක් මේක ඉවර කරගන්න ඕනේ ඉක්මනට බැදීම හරහා මේක යා යුතුයි කියලා උපකල්පනා හරහා මේ වේදනාවක් දිහා බලන්නේ. නමුත් අපි කායානුපස්සනාවෙන් හොඳට එකඟ කරගත්ත හිතක් හදාගත්තා නම් සතිමත් භාවයක් හොඳට හදාගත්තා නම් අන්නේ සතියේ ලක්ෂණයක් තියෙනවා මේ දැනෙන වේදනාව දිහා මධ්‍යස්තව බලන්න පුළුවන්. ඒ වේදනාව අස්සට ගිහිල්ලා දුක් විඳින්න නැතුව වේදනාව මේ අනුන්ගේ වේදනාවක් වගේ බලන්න පුළුවන්. මේ මෙතන වේදනාව අරමුණක් වශයෙන් දකින්න පුළුවන්. ඊළඟට ඔයිටත් එහා ගිහිල්ලා හිත හිත දිහා ඔන්න හිත දිහා හිතින් බලන්න පුළුවන්. ඉතින් ඔය ඔය පැතිවලට ක්‍රමානුකූලව තමයි එන්නේ. හැබැයි මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේ මේ හතරම අවශ්‍යයි කියලත්. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා අතනම බුදුරජාණන් වහන්සේගේ වචනයම බුද්ධ වචනයම ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි විස්තර කරන එක අවස්ථාවකදී උන්වහන්සේගෙන් අහනවා මේ මේ පදේශ කියලා සූත්‍රයක් තියෙනවා ඔය සතිපට්ඨාන සංයුත්තේ. ඒකෙදි ආනන්ද ස්වාමීන් වහන්සේ කියන මේ සතර සතිපට්ඨානෙන් එකක් සම්පූර්ණයෙන් දැනගත්තා නම් ඒක මේ සෝවාන් ඵලයට බවපත් වෙන්න ප්‍රමාණවත් කියලා කියනවා. ඊළඟට සාමන්ත කියලා සූත්‍රයක් ඊළඟම තියෙනවා. එතෙන්ද කියනවා මේ සතර සතිපට්ඨානයම ඒ කියන්නේ හොඳින් හොඳින් දැනගත්තා නම් ඒකේ හොඳ පරිණත බවක් තියෙනවා නම් ඒක අන්න අරහත්ත්වයට යන්න ඇති කියලා. තියෙන ඇති කියලා නෙමෙයි ඒක ඒකෙන්ම යනවා කියලා. ඒ කියන්නේ අපිට මේ එකක් මනාව ප්‍රගුණ කරා නම් ඒකේ හොඳට පරිණත බවක් ඒක හොඳ මොකද්ද කියන්නේ හොඳ පළපුරුද්දක් ඇති කරගත්තා නම් අන්න ඒක අපිව සෑහෙන එහාට ගෙනියනවා හැබැයි નિરાයාසයෙන්ම ඊළඟ එකට යනවා නම් ඒකේ ඒක වළක්වන්න අවශ්‍යත් නැහැ සතියෙන් ලස්සන්ට තමව අරගෙන යනවා නම් තමන් මැදිහත් වෙලා ඊළඟ එකට යන්න දඟලනවා වෙනුවට අපේ සතිය ක්‍රමානුකූලව වැඩි නිසා ඊළඟ එකට අපි යනනම් තල්ලු වෙලා වගේ යනවා නම් අන්න ඒකට ඉඩ දෙන්න. ඒකේ වරදක් නැහැ. අපි එකකම එකකම එකක්ම අල්ලගෙන මම කායानुපස්සනාවෙමයි මට නම් වේදනාවක් අවශ්‍ය නැහැ, හිතත් අවශ්‍ය නැහැ කියලා එහෙම ඉන්න එපා. සතිය හොඳට ක්‍රමානුකූලව දියුණු වෙලා දැන් ක්‍රමානුකූලව දැන් හිත ඔන්න වේදනාවක් බලන්න, හිත දිහා බලන්න යොමු වෙනවා නම් ඒකට ඉඩ දෙන්න කිසි වරදක් නැහැ. මොකද බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන එක ප්‍රබල ගුණයක් තමයි ඕපනයික ගුණය කියන්නේ. ඕපනයික ගුණයේ ලක්ෂණය තමයි මේ එක ධර්මතාවයකින් ඊළඟ ධර්මතාවයට ඔසවලා තබනවා. එක මට්ටමකින් ඊළඟ එකට ඔසවලා තබනවා. ඒක මේ ධර්මයේම ලක්ෂණයක්. මේ ධර්මයේ ප්‍රගුණ කරන කෙනාගේ හිතේ ඒ කුසලතාවයන් ධර්මතාවයන් වැඩෙන්න වැඩෙන්න එයා ඊළඟ එකට ඔසවලා තියෙනවා. ඊළඟ එකට ඔසවලා තියෙනවා. ඒක මේ ඕපනයික ගුණය. ඒ නිසා ඒක ස්වාභාවිකව සිද්ධ වෙනවනම් ඒකට ඉඩ දෙන්න. කිසි වරදක් නැහැ. හින්දා හැබැයි කයෙන් පටන් ගැනීම බොහොම හිත කරයි. බොහොම සෞඛ්‍ය සම්පන්නයි. වේලාව ගත හැකිනම් ආනාපාන සති භාවනාවේදී බැලිය යුතු 11 ආකාරය මූලධර්ම කාරණා වශයෙන් හෝ නම් කර දෙනසේක්වා. ඔව් ඒක මේ 11 ආකාරයක් කියන්නේ දැන් අපිට දැන් බුදුරජාණන් වහන්සේ ඔය ඔය හැම ස්කන්ධයක් සම්බන්ධයෙන්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය ස්කන්ධ පනවන්නෙම ස්කන්ධ විස්තර කරන්නෙම 11 ආකාරයකින්. අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන්දුනේ සම්තිකේවා කියලා ওই විදිහට තමයි මේ 11 ආකාරයක් පෙන්වලා දෙන්නේ අතීත අතීත රූප අනාගත රූප වර්තමාන රූප ඊළඟට ආධ්‍යාත්මික රූප බාහිර රූප අජ්ජත් බහිද්ද ඕලාරික සුකුම මේ ගොරෝසු රූප බොහොම සූක්ෂම රූප රූප හීන ප්‍රනීත ඊළඟට මේ බොහොම තමන්ට සතුටුගෙන සතුටගෙන දෙන එහෙම නැත්නම් සැපයක් දනවන ප්‍රනීත පැත්ත ප්‍රනීත භාවයක් තියෙන රූප. එහෙම නැත්නම් හරිම හීන නැත්නම් එහෙම ප්‍රනීත භාවයකින් තොර එහෙම මේ බඳු රූප. ඊළඟට ඊනම් වාපනීතං යන් দূරේ සම්තිකේවා. යම් يعني ඈත තියෙන රූප එනකට මේ තමා ළඟ ළඟ තියෙන රූප. යන් দূරේ සම්තිකේවා. ඔය විදිහට 11 ආකාරයක් පෙන්නනවා. ඉතින් මේ සියලුම රූප තමයි මේ රූපස්කන්ධයක් කියලා කියන්නේ. දැන් අපි රූපස්කන්ධය කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ අපේ මේ කායික රූප කියන්නේ එකාතකින් ඔන්න ආධ්‍යාත්මික රූප කියන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟ තියෙන රූප කියන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඒක ප්‍රණීතව වැටෙනවා නම් ප්‍රණීතයි කියලා කියන්න පුළුවන්. තමන් වේදනාවක් භුක්ති මේ හරහා යනවා නම් ඔන්න ඒක දැන් හීන බවටපත් වෙලා. එහෙම එහෙම කියන්න පුළුවන්. ඔය වගේ ඕවා ඔක්කොම හැබැයි මේ වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ 11 ආකාරයෙන්ම කය තුලමත් තියෙන්නත් පුළුවන්. හැබැයි මේක ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියෙන් ආනාපාන සතියෙන් දැනුවත් වෙනකොට දැනුවත් වෙනවා නම් ආස්වාස ක්‍රියාවලියටම අපි මේක පොඩ්ඩක් දාලා බලුවොත් දැන් සමහර වෙලාවට දැන් අපි ආස්වාසය පිළිබඳව නාසිකාග්‍රේ හිත රඳවගෙන ඉන්නවා. දැන් ඔහොම ඉන්නකොට අපිට අපි හිතමු අපේ අවධානය එකපාරට අපිට යොමු කරගන්න හැකියාවක් තිබුණේ අපිට එකපාරට හුස්ම දැනෙන්න ගන්නවා. හැබැයි තේරෙනවා දැන් මේ හරි ඕලාරිකව වැටහුණා. මේකේ මට මුල කොටසක් මගහැරුණා. ඉතින් එකාතකින් අපි දැන් මේ ගිය එක්කෙනෙක්ගේ දිහා තමයි දැන් බලන්නේ. අපිට මුළු මුළු ස්වරූපේ දැක ගන්න හම්බුන්නේ මොකද අපි පරක්කුයි. එතකොට මේ අතීත කොටසක් තමයි අහුවෙන්නේ. එහෙම නැත්නම් අපි ගිහිල්ලා ඉවරුණාට පස්සේ ඔන්න අපේ අවධානය යොමු කළා. එතකොට මේ පහුවෙච්ච දෙයක් එහෙම නැත්නම් එහෙම නැත්නම් අපි එන්න කලින් අවධානය යොමු කරනවා. එතකොට එන්න කලින් අවධානය යොමු කරොත් තාම ඇවිල්ලා නැහැ. ඉතින් අන්න ඒ නිසා එතකොට අනාගත රූපයක් අහුවෙන්නේ. හැබැයි ගාන්ට ඔන්න සමපාත වුණ අවස්ථාවක ඔන්න ගාන්ට සමපාත වුණ අවස්ථාවක හොඳටම ඔන්න වර්තමාන රූපයක් අහුවෙනවා. ඊළඟට ආස්වාස ක්‍රියාවලිය හොඳට සියුම්ම තැම්පත් වෙලා බොහොම නිකන් සතුටු ගෙන දෙන අවස්ථාවකදී ඔන්න ඒක ප්‍රනීත වශයෙන් වැටහෙනවා. හැබැයි ඇතැම් වෙලාවක බොහොම රළුයි ඕලාරිකයි ඒ විදිහට අර මේ රළු ස්වභාවයක් වැටහෙනවා. ඊළඟට සමහර ලාවට Tamanට තේරෙනවා දැන් මේ ආස්වාස ක්‍රියාවලිය මෙතන සිද්ධ වෙනවා. Taman හින ඈත ඉඳන් මේක දිහා බලන් ඉන්නවා වගේ. දැන් හිත උඩට ගිහිල්ලා උඩ ඉඳන් බලන් ඉන්නවා. කොහොම දැනෙන්න ගන්නවා. ඉතින් එතකොට මේ ආස්වාස ක්‍රියාවලිය හින ඈත වෙලා. දැන් සමහරලාට හොඳට ඒක තුඩටම ගිහිල්ලා ඒක අස්තටම වෙලා බලන් ඉන්නවා වගේ දැනෙනවා. ඉතින් මේ වගේ මේ හැමදේම දැනෙන්න පුළුවන්. හැබැයි මේ එකක්වත් ඌමනාවෙන් එහෙම නැත්තම් අපිට දැන් මම මේ වෙලාවේදී අතීත විදිහට බලන්න ඕනේ. මේ වෙලාවේදී අනාගත විදිහට බලන්න ඕනේ. මේ වෙලාවේදී ඕලාරික විදිහට බලන්න ඕනේ කියලා එහෙම කරන්න බෑ. එතකොට අපි මේ භවනාව අපිට ඕමනාව විදිහට හැසිරුවව වෙනවා. එහෙම බලන්න බෑ. මම හිතනවා මේ කියන දේ තේරෙන්නේ නැති කියලා. දැන් මේ එන විදිහ බාර ගන්නයි තියෙන්නේ. එතකොටයි මධ්‍යස්ත බවක් නැත්නම් උපේක්ෂාවක් ගොඩනැගෙන්නේ. අපේ එකම කාරණාව දැන් හිතලා බලන්න මෙහෙම අපි තුමු ඔන්න ගෙදර ඉන්නෝ මේ අපේ ගෙදෙට්ට ගත්ත මේ ගෙදර ආරක්ෂාවට ගත්ත කවුද සිකියුරිටි ගාඩ් කෙනෙක්. දැන් මේ සිකියුරිටි ගාඩ් හිතුවොත් එහෙම අද නම් මේ ගෙදෙට්ට ගෑනු අය විතරක් එන්න ඕන. පිරිමෑ එන්න බෑ. එතකොට මේක මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයිනේ නේද? ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. නැත්තම් සිකියුරිටි ගාඩ් හිතනවා ඔන්න අද මේ ගෙදෙට්ට පොහසතුන් විතරක් එන්න ඕනේ. දුප්පතුන් එන්න බෑ. එතකොට මේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේ සිකියුරිටි ගාඩ්ගේ මේ මොකද්ද? එයාගේ ප්‍රාර්ථනාව අභිප්‍රායම වැරදි අභිප්‍රායයක්. මොකද එයා එයා ඇවිල්ලා සිකියුරිටි ගාඩ් නම් එන ඕන කෙනෙක්ව පරීක්ෂා කිරීම තමයි යාගේ යුතුකම වෙන්නේ. එයාට පොහසතෙක් වෙන්න පුළුවන්, දුප්පතෙක් වෙන්න පුළුවන්, ගෑනු කෙනෙක් වෙන්න පුළුවන්, පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්. එයාට තියෙන්නේ දොරටුව ගාවේ ඉඳගෙන පරීක්ෂා ගන්න එක පමණයි. ඉතින් බුදුරජාණන් වහන්සේ සතිය උපමා කරන්නේ දොරටුපාලයකට. මේ නිසා අපි මේ සතිය කියන මේ දොරටුපාලයව මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ තියාගෙන ඔන්න ආස්වාසයක් එනවා සියුම්ව. ඉතින් ඒක සියුම් බව දැනගන්නවා. රළු වෙනවා. රළු බව දැනගන්නවා. දිගට එනවා. දිග බව දැනගන්නවා. කෙටි වෙනවා. කෙටි බව දැනගන්නවා. අපිට නැහැ කිසිම මේක සම්බන්ධයෙන් අපේ එකකට විතරක් යොමු වෙච්ච කැමැත්තක් නැහැ. සියලු දේ සම්බන්ධයෙන්ම අපිට තියෙන මදහත් බවක් පමණයි. ඔන්න ඔය தත්ත්වේ පවත්වන්න පුළුවන් නම් මේක කෙටිව ආවත් එකයි, දිගට ආවත් එකයි, රළු ආවත් එකයි, සියුම් ආවත් එකයි, එහෙම නැත්නම් ඈතට ඈතට වගේ පෙනුනත් එකයි මෑතට වගේ පෙනුනත් එක කොහොම ආවත් කිසි පරදක් නැහැ. ඒ නිසා ඔය වගේ තත්ත්වයක් තමයි මේ මේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ උපදෙස් අනුව මම කායම් පසනාව කරමින් ඉන්නේ. මුලදී තද වේදනාවක් ආවා එන්න පටන් ගත්තා. ඒක ඔබ වහන්සේ කිව්වා මේ සිත නාභිගත කරන්නේ ඒත් දැන් වැඩ කියලා ඒ විදිහට කරගෙන ගියා ශනිකව ඉක්මනට ඉක්මනට එහාට මෙහාට ඒ වේදනාව යනවා එහෙම තිබුණා. දැන් දැන් අර ඉස්සලා ස්වාමීන් වහන්සේ දේශනා කරපු විදිහට ඉදිකට්ටකින් අනිනවා වගේ සැරින් සැරේට එනවා වේදනාව. එතනද හිත නාභිගත කරන අතරතුරේදී හිත එනම ඉස්මතු වෙලා ඉස්සරහට එනවා. ඒ කියන්නේ දැන් වේදනාවට යන්න කලින් Tamanට දැන් හිත දිහා බලන්න පුළුවන් පුළුවන්කමක් තියෙනවා. තියෙනවා. එතකොට ඒක දිහා බලාගෙන මට ඉන්න පුළුවන්. ඒ කියන්නේ දැන් වෙනද මම කාල කර්මණය කරන එක පැයක් කරනවා කිව්වොත් දැන් නොදැනුවත්වම පැය ඉවර වෙලා බලනකොට මේ පැය කාලක් භාගයක් වැඩිපුරින් තියෙනවා. එතකොට මේ දැන් ඊට පස්සේ මොකද කරන්නේ? ඒක තමයි. දැන් ඒ කියන්නේ හිතට දැන් Tamanට පුළුවන් නම් හිත දිහා හොඳට දැනුවත් වෙන්න. හිතේ සිතුවිලි හට ගන්න ආකාරය පිළිබඳව දැනුවත් වෙන්න. ඒ පැත්තට යමුනාට වරදන්නේ මොකද මොකද ඒ කියන්නේ වේදනාව පැත්තෙන් චිත්තානුපසනාව පැත්තට යනවා නම් ඒක Tamanට වාසියක් තියෙනවා. ඒ නිසා ඒතෙන්ට යන්න ඒ කියන්නේ වාසියක් තියෙනවා කියන්නේ මේ වේදනාවෙන් ගන්න තියනවට වඩා Tamanට හිතෙන් ගන්න පුළුවන් ප්‍රවණතාවයක් පෙන්눔 කරලා තියෙනවා. හැබැයි ඇතම් කෙනෙකුට වේදනාවෙන්වත් සෑහෙන දුර යනවා. දැන් මෙහෙම දෙයක් තියෙනවා. ඇත්තටම මේ ඇතම් කෙනෙක් කායानुපසනාවෙන් සෑහෙන දුරක් යනවා. ගිහිල්ලා වේදනානුපසනාවේ ටික දුරක් ගිහිල්ලා ඔන්න චිත්තානුපසනාවේ ටික දුරක් ගිහිල්ලා ඔන්න අපිටම ධම්මානුපසනාවේ ටික දුරක් යනවා. ඔය වගේ ඉන්නවා. තවත් කෙනෙක් කායानुපසනාවේ ටිකයි වේදනානුපසනාවමයි බහුලව වඩන්නේ. ඒගොල්ලන්ට වේදනානුපසනාව ප්‍රියයි. තවත් කෙනෙක් ඉන්නවා ඔන්න කායේ කයේ ටිකයි වේදනාවේ ටිකයි ඔන්න චිත්තානුපස්සනාවේ හුඟක් ඒගොල්ලන්ට ප්‍රියයි. ඔය වගේ ඉතින් අපි එකිනෙකාගේ ඒ මේ පුද්ගල ස්වභාවයන් තමයි. ඒ නිසා අපි එක්කෙනෙකුටවත් මේ මේකට නීතියක් දාන්න බෑ අපි හැමෝම මෙන්න මේ කායानुපස්සනාවේ මාස 3ක් ඉන්න ඕනේ. වේදනානුපස්සනාවේ තව මාස 3ක් ඉන්න ඕනේ. ඔහොම කියලා නීතියක් දාන්න බෑ. අපේම අපේම මේ අපේම පුද්ගල ස්වභාවය අනුව ඒක වෙනස් වෙනවා. ඒක සතියෙන් පෙන්නලා දෙනවා. අපි සතියට ඉඩ දෙන්නයි තියෙන්නේ. ඒ ඒ ධර්මතාවයන් ටික වැඩුණාම යා ලස්සනට ඊළඟ ඊළඟ ඊළඟ ටික අරගෙන යාවි. ඒ නිසා දැන් මෑණියන්ට තේරෙනවා නම් දැන් මේ වේදනාව දිහා බලන් ඉන්න අතරේ මට මගේ හිත දිහා දැනුවත් වෙන්න පුළුවන් කියලා ඒක කරන්න වරදක් නැහැ. සිත සිතවිලි එනේවා දිහා දමනය කරන්න වගේ එපා. එහෙනම් දමනය කරන්න එපා දැන්. එන්නේ නැහැ වගේ දෙකක්. සිතුවිලි එනවා අඩුයි. ඔව්. දැන් ඉඳගත්තාම සිතුවිලි එන්නේ නැත්තම් බලන්න ඇවිදිනකොට. ඇවිදිනකොටත් දැන් පුළුවන් තරම් බොහොම කියන්නේ සැහැල්ලුවෙන් ඇවිදින්න ඕන්ට වඩා දැන් අර දැන් අපි මුල් කාලෙදී නම් හිත එහෙ මෙහෙ දුවන හින්දා ඒ දුවන එක වළක්ව ගන්න මේ වදින තැන හොඳට බලෙන් වගේ මෙතන හිත පැවැත්වුවානේ. බලෙන් වගේ එතනට හිර කරානේ. අපි සමාලාට ඔන්න එතනට ලේබල් එකකුත් ගවන්න වම ඔන්න දකුණ, ඔන්න වම, ඔන්න දකුණ කියලා අපි ලේබල් කිරීමකින් පවා මේක හිත හිර කරා. දැන් ඒ මුකුත්ම කරන්න එපා. කරන්නේ නැතුව Taman නිකන් මේ ඔහේ යන්න දෙනවා. හිතට පොඩ්ඩක් දුවන්න දෙනවා. හැබැයි මේ දුවන්නේ අපේ සතිය යටතේ. සතිය ආරක්ෂාව තුලයි මෙයා හැතිරෙන්නේ දැන්. එහෙම දුවන්න දිදී තමයි චිත්තානුපස්සනාව කරන්න තියෙන්නේ. يعني දුවන්න දිදී කියන්නේ උවමනාවෙන් ගෙනහිල්ලා රාගයකට දේශයකට දානවා නෙමෙයි. හිත නිකන් අතහැරියාම මේවට තමයි යන්නේ. අපි තුල කෙලෙස් තියෙන තාක් රාගානුසය මේ පටිඝානුසය ඒවා තියෙන තාක් ඔවට යනවා. හැබැයි මේවා මතුවෙන්න ඉඩ දෙන්න ඕනේ. ඉඩදී ඉඩ දිදී තමයි මේවා මේ මේ දැනගන්න තියෙන්නේ ප්‍රහාණය කරන්න තියෙන්නේ. අර අරමුණු කෙරෙහි සිත යනවනම් ඒක තමයි. එතන දවතන තියෙන්නේ දැන් අරමුණු එනවා ඒ අරමුණු ටික ඉරියව්ව කෙරෙහි හිත යනවනේ. නෑ ඉරියව්වට දැම්මොත් එතකොට ආයි ඔව්. අපි දැන් හිටගෙන පන්සිල් ගන්නවා කිව්වත් සිත ඉරියව්ව තුල ඉන්නවා. එකඟ කරගන්න තියාගෙන ඉන්නවා ගතියක් එනවා. ඔව්. හැබැයි දැන් දැන් පොඩ නිදහසේ ඉන්න දෙන්න තියෙන්නේ. දැන් දැන් එක අරමුණකට හිර කරන්න යන්න එපා හිත. අරමුණක් අත්‍යවශ්‍ය නැහැ හිතට සතියෙන් ඉන්න. ඒක හොඳට තේරුම් ගන්න. මේ අරමුණක් අස්සේ හිර වෙලා ඉන්න තාක් හිතට නිදහස නැහැ. තේරුණාද? අරමුණක් අස්සේ ඉන්න තාක් හිතට තියෙනවා යම්සි ඒකේ පීඩාවක්. ඒකේ යම්සි මේ මේ පෙළන ගතියක් තියෙනවා. හැබැයි අරමුණු කිසිම දෙයක් නැත්තම් අන්න එතන තමයි ලස්සනට මේ හිත නිදහස් වෙන්නේ. ඒකමයි චිත්තානුපස්සනාවේ අන්තිම ප්‍රතිඵල වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඔන්න කායික අරමුණුත් නැහැ. වේදනා පැත්තකුත් නැහැ. ඊළඟට හිතේ සිතුවිලි ටිකක් තිබුණා ඒ ටිකත් ඔන්න දුරු වුණා. හිතට සිතුවිලිත් නැහැ දැන්. එතකොට හිත මොකක්ද? එතකොට ඒත් සතියෙන් ඉන්නවා. අවදිමත් බවෙන් ඉන්නවා. නිින්දා ගිහිලත් නැහැ. එතකොට දැන් හිත කොහෙද තියෙන්නේ? <laughs> ඔය වගේ පැත්තක් තියෙන. හරිම ඒ කියන්නේ ඒ පැත්ත හරිම සුන්දරයි. ඒ පැත්ත තමයි යන්නේ විපස්සනාව ටික ටික ටික එහාට යන්නේ. ඒකයි දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ සනාරම්මනා භික්කවේ උප්පජ්ජති පාපක අකුසල ධම්මා නො අනාරම්මන. මහණෙනි මේ සියලු තියෙන තාක් පාපක අකුසල ධර්මයන් අරමුණක් සහිතවමයි පහළ වෙන්නේ. අරමුණක් රහිතව නොවේ. එතකොට අරමුණක් රහිතව හිත තියෙනවා නම් ඒ කියන්නේ හිත අතිශය පිරිසුදුයි. හිතේ කෙලෙස් ඇත්තෙම නැහැ. හැබැයි අරමුණකුත් නැහැ. ඉතින් ওই පැතිවල තමයි ලස්සන්ට විපස්සනාව දිගහැරෙන්නේ ශුන්්‍යතා නිමිත්ත කියලා. ඉතින් ওই පැතිවල ඔන්න හිතට ඒවට හිත හිත ගිහිල්ලා පරීක්ෂා කරන්න නම් අපි හිත හිර කරගෙන හිටියොත් කරන්න බෑ. මොකද අපි හිර කරන් ඉන්නේම අරමුණක් අස්සේ. ඒ වෙනුවට අපි හිතා හිතට පොඩ්ඩක් බුරුල් වෙන්න දෙන්න ඕන. බුරුලක් නේ අපි ඉස්සෙල්ලා අර ළමයා දඟලන හින්දා අපි කිටි කිටිය තද කරන් හිටියේ. අල්ලගෙන හිටියේ. දැන් දඟලන්නේ දැන් මෙල්ල වෙලා දැන් පොඩ්ඩ අතහැරලා බලනවා. දැන් නැවතිලා ඉන්නේ. අතහැරලා දැන් අපි අයින් වෙනවා. ඉතින් ඒත් නැවතිලා ඉන්නේ. අන්න ඒ වගේ. දැන් නැවතිලා නම් ඉන්නේ. අල්ලන්න දෙයක් නැහැ නේද? මොකටද අල්ලන්නේ? දැන් හිටලා නම් ඉන්නේ. නැවතලා නතර වෙලා නම් මේක අල්ලන්න දෙයක් නැහැ. අපි අතහැරියත් එයා නතර වෙලා. අන්න ඒ වගේ දැන් දැන් තියෙන්නේ මෑණියන්ට තියෙන්නේ තව දැන් මේ හරියට එනකොට ටික ටික තමන්ගේ වීරය අඩු කරන්න. මේ වීරය අඩු කරන කියන්නේ භවනාව අතරිනවා කියන එක නෙමෙයි. වීරය කියන්නේ මොකක්ද කියලා තමන්ට තේරෙනවනේ. තමන් වීරය යොදන්නේ කොහොමද කියලා තේරෙනවනේ. හිත පිට යනකොට ගෙනලා තියෙනවා ඔන්න වීරයෙන්. හිත හිත මෙල්ල කරනවා වීරයෙන්. අන්න ඒ වීරය අඩු කරන්න. වීරය අඩු කරලා බොහොම නිකන් සංසිඳීමෙන් යුක්තව නිකන් අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ ඕනවට පාවට බලනවා වගේ බොහෝම නිකන් හරීම මද පමණින් තමයි බලන්න තියෙන්නේ. අන්න එතකොටත් හැබැයි සිතුවිලි ටිකක් එනවා. අන්න එතකොට ඒක විපස්සනාවට ලක් කරනවා. එහෙම නැතුව අපි හිර කරන් ඉන්න තාක් හිතුවිලි එන්නේ නැහැ. හොඳයි. ඔතන තියෙන්නේ නිකන් අර වීර සමබරතාවයක්. ඔය කරගෙන යනකොට මම අහුවේ. එතකොට තමයි තේරෙන්නේ කොහොමද මේකේ අවශ්‍ය පමණට සමාධිය වර්ධනය කරන්නේ කොහොමද? ඒ කියන්නේ හුඟා වීරය අඩු කරලා අඩු කරගෙන ගියොත් Tamanට පාලනය කරන්න බැරි තරමට ඔන්න එන්න ගන්නවා. සිතුවිලි එන්න ගන්නවා. එතකොටත් කරදරයි. එතකොට නිකන් අපි ගහනවා නොකරන කෙනෙක් වගේ. එහෙමත් බෑ. හැබැයි වීරය වැඩි කරොත් එන්නෙම නෑ. ඉතින් ඒ හින්දා මේක Tamanට පාලනය කරන්න පුළුවන් මට. එහෙම නැත්තම් විපස්සනාවට නැත්තම් සතියට හසුර කරගෙන මේක නිරීක්ෂණය කරන්න පුළුවන් විදිහට මේක පවත්වන්න ඕනේ. සිතීලි. ඈ? සිතීලි පාලනය කරනවා. ඔව් සිතීලි පාලනය කරනට වඩා මේ අවධානය යොමු කරන් ඉන්න විදිහ. එතකොට සිතුවිලි එනවා ඒවට ඒව දිහා බලනවා. පාලනයක් කරන්නේ කරලා බලන්නකෝ අහුවේ. හොඳයි. තෙරුවන් සරණයි සරණයි. තෙරුවන් සරණයි. අන මේ මෑණියෝ පොඩ්ඩක් ඉන්න. හරි, ඔතනින් දැන් අහන්න. හරි, හරි. කොහොම අහන්න. ස්වාමීන් වහන්සේ අර චිත්තානුපස්සනාවේට යන්න බැරුව ඉර වෙලා ඉන්නේ මමයි. ඔව්. ස්වාමිනාසක වන සබාන්තපත් භාවය ටිකක් අඩු කරන්න. ඔව්. මට කොහොමද ඉතින් ඒක කරන්නේ වීරිය අඩු කරන්න ඕනද එහෙම නැත්නම් මම මට තේරෙනවා මම දැන් මොකක් සමාධිමත් කියලා ඒක භාවනා කරන වෙලාවට තේරෙනවා මට. ඔව්. කොහොමද ඒක? ඒ නිසා දැන් ඉඳගත් ඉඳගන්න ගත්තාම පොඩක් ඕන්ට වඩා දැන් අපි දමු දැන් මෑණියෝ හැම තිස්සෙම අපිටම ආසාස ප්‍රසආස ක්‍රියාවලිය බලලා හිත හොඳට අර විදිහට තුනී වෙන්න ඇරලා නොපෙනී යන්න ඇරලා ඔක්කොමත් කළා නම් ඔන්න දැන් පටන් ගන්නෙ ඒක පොඩ්ඩක් අඩු කරන්න. අපි තුන් පැය භාගයක් තිස්සේ ඒ දේ කරනවා කියලා. හිත සමාධිමත් කරනවා කියලා. ඒ දේ පැය කාලක් විතරක් කරන්න. හැබැයි යම් පමණකට දැන් හැබැයි හැදෙනවා මේක. දැන් ඉස්සර තරම් පැය භාගයක් තිස්සේ මේක කරන්න ඕනේ නැහැ. පැය කාලෙ මේ මට්ටමට එන්න පුළුවන්. හැබැයි ඒ ඒ ආවට පස්සේ හිත හිත පොඩ්ඩක් අතහැරලා දාන්න. අර නිකන් අර මේ මේ හොඳට සරුංගෝලයක් මුදුන් කළා නූල කපලා දාන්න. එතකොට සරුංගලේ යාට උමනා පැත්තට යන්නේ. අන්න ඒ වගේ දැන් හොඳට හිත ගෙනල්ලා මෙතෙන්ට අතහැරලා දාන්න. දැන් කොහෙටද යන්නේ? සතියෙන් බලන් ඉන්නවා හැබැයි. යන්න දීලා මේ විනාශ වෙන්න දෙන්නේ සතියෙන් බලන් ඉන්නේ. ඒ කොහොමද හිත වැඩ කරන්නේ මොනකටද යන්නේ රාගයටද යන්නේ දේශයකටද යන්නේ මොනවා නිසාද ආවේ අන්න අපි තේරුම් ගන්න. සතියෙන් බලන් ඉඳනවා හැබැයි යන්න දීලා. කොහොමදයක් තියෙන්නේ. ඒ කියන්නේ කාලෙ ටිකක් ඊට වඩා අඩුවෙන් කායानुපස්සනාවේ කියන්නේ තමන් මෙතෙන් හිත දිහා බලන්න කලින් යම් කාලපරතරයක් තිස්සේ කාලපරාසයක් තිස්සේ සමාධියක් වඩනවා නම් අන්නේ කාලපරාසය පොඩ්ඩක් අඩු කරගන්න. ඔව්. එතකොට එතකොට පොඩ්ඩක් ඔයක සමාධිමත් භාවය අඩු කරගන්න පුළුවන්. ඔව්. අර තමයි කෙනෙක්. අවසර ස්වාමීන් වහන්සේ දැන් මම කාලයක් තිස්සේ ආනාපාන සති භාවනාව කරනවා. දැන් ඒ ආස්වාස ප්‍රාස්වාස රැල්ල දිහා මුලින් අපි බලාගෙන හිටියේ. එතකොට ආස්වාසේ ප්‍රාස්වාසේ වෙන වෙනම හොඳටම දැනුණා. ඊට පස්සේ දිග කෙටි ඒවත් හොඳටම දැනුණා. ඊට පස්සේ ආස්වාසේ ප්‍රාස්වාසේ සංසිඳි සංසිඳි ගියේ සුකුමම වෙලා. සුකුමතර වෙලා සුකුම වෙලා නූලක් වගේ දැනෙන්න ගත්තා. හොඳයි. ඔව් එහෙමත් දැනගෙන අන්තිමට ඒ සංස්කාරමය ආස්වාසය නැත්තටම නැතුව ගියා. හොඳයි. දැන් ඉතින් ස්වාමීන් වහන්සේ දැන් ආස්වාස් ප්‍රාස්වාස් දෙකම නැහැනේ. දැන් උත්සාහ කරුවා හීනියට වගේ පොඩ්ඩක් තමයි දැනෙන්නේ. ඔව්. දැන් ඊළඟට අපි මොකද කරන්නේ? <laughs> මේ දැන් ඔය ආස්වාස් ප්‍රාස්වාස් නැති වෙලාම නැහැ. නැති වුණා නම් ඉතින් මැරෙන්නත් වෙයි නේද? <laughs> එහෙම නැහැ. ඒක ඕක අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. ඒක ගැන දැන් මේක ගැන බය වෙන්න දෙයක් නැහැ. එතෙන්ට ආවට පස්සේ දැන් ඔය මට්ටමේ පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. පුළුවන් සාම. පුළුවන් නේ. ආ එහෙමනම් දැන් ඔය මට්ටමේ හිත එකඟ කරගත්තට පස්සේ දැන් දැන් අර කලින් විස්තර කරා වගේ Tamanට බලන්න මේ කයේ දැන් මෙතනනේ ආස්වාද ප්‍රසආසය පිළිබඳවනේ දැනුවත් උනේ. එහෙමයි සාම. අපේ එකඟ බව හැදුනේත් දැන් මෙතනමයි. නාසිකාග්‍රේ ප්‍රදේශයේමයි. ඒක දැන් මේ කයේ වෙන තැනකට දාන්න දාන්න බලන්න. සංස එහෙමත් බැලුවා. දැන් ඊට පස්සේ කය අර ස්වාමීන් වහන්සේ කියලා දුන්නේ අධ්‍යාත්මික මම ඒක හිතන්නේ මම වෙන ස්වාමීන් වහන්සේ කෙනෙකුත් එහෙම ඔය දැනෙන්නේ අධ්‍යාත්මික ලක්ෂණකව මුළු ශරීරෙම තැන් තැන් වලින් මේ අත් වලින් කකුල් වලින් බැලමිටි හැම තැනින්ම අර ඇතුලෙන් යනවා එනවා එනවා එහෙම දැනුණා. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙකුෙන් අහපුවම කිව්වා ඒ අධ්‍යාත්මික ලක්ෂණ කියලා. ඊළඟට හිත දකින්නවා කිව්වා. මොකද හිතලා. ඔව් සිත දකින්න ලැබෙයි කියලා කිව්වා. එහෙම එහෙම එහෙම කියන්නේ හිත කියලා දෙයක් වශයෙන් දකින්න මේ දගලන්න අවශ්‍ය නැහැ. උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට කියන්නේ මේ ඔය වචන වලට යන්නේ නැතුව, හිර වෙන්නේ නැතුව තමන් මෙතන එකඟ බව හදාගත්තට පස්සේ බලන්න කයේ කොහේ හරි දැනීමක් තියෙනවද? තියෙනවනේ. අන්න එතෙන්ට දාන්න අවධානය දැන්. අපි තුමු දැන් මං වාඩිලා ඉන්නකොට දැන් අපි තුමු මේ මේ ධන හිස්සේ මේ කකුල වදිනවා. එහෙමයි. එතන මට හොඳට දැනෙනවානේ. දැන් මේ මෙතන තියෙන අවධානය මම දැන් පොඩ්ඩක් එතනින් අයින් කළා. දැන් කය පිළිබඳව දැනුවත් වුනහම කයේ යම් වදින තරක් තේරෙනවා. එහෙමයි. ඒ යන්නේ තැනකට පොඩ්ඩක් හිත දාලා බලනවා. හිත හිත අවධානය යොමු කරනවා දැන්. මෙතන තියෙන මෙතන තිබිච්ච අවධානය මෙතෙන්ට යොමු කරනවා දැන්. එතකොට මෙතන එකඟ වෙච්ච බව, මෙතන හැදිච්ච එකඟ වෙච්ච බව, සමාහිත බව, සමාධිමත් බව මෙතෙන්ට මාරු වෙලා ඔන්න මෙතනයි දැන් බලන් ඉන්නේ. මෙතන නෙමෙයි දැන් අවධානය තියෙන්නේ මෙතන. එහෙමයි සන්නස. ඊළාට දැන් එතන චුට්ටක් ඉඳලා ඊළාට ඔන්න වෙන තැනකට වෙන තැනකට මහකට ඇඟිලි වලට ආවා ඒක. කමක් නැහැ. වෙන තැනක් ප්‍රබලව දැනෙනවා නම් එතෙන්ට දාන්න. ඒ වගේ ප්‍රබලව දැනෙන දැනෙන තැන් වලට හිත මාරු කර කර මාරු කරගෙන අවධානය යොමු කරන තැන මාරු කර කර යන්න හැබැයි හිත විසිරෙන යන විසිරෙන්න දෙන්නත් එපා. හිත විසිරුණොත් අවශ්‍ය නම් නැවතත් ආනාපාන සතියට එන්න. කියන්නේ හිතන්න අපි පවත්ව ගත්තා එකඟ භාවයක්. මේ මේ වගේ එකඟ භාවයක්. අපි දැන් ටික ටික බල බල යනකොට ඔන්න හිත විසිරිලා. ඉතින් ආයෙ ඔන්න ආනාපාන සතිය ගෙනියලා ආයෙ ඔන්න හිත එකඟ කරගත්තා. ඔන්න ආයෙ මේ මට්ටමෙම ගෙනියන යනවා. ඔන්න ආයෙ හිත විසිරිලා. ආයෙ ඔන්න ආන මෙතෙන්ට ගෙනිහිලා ආයෙ ඔන්න එකඟ කරගත්තා. අන්න ඒ වගේ මේ එකඟ බව භාවිතා වෙන්න ඕනේ. ඒ කියන්නේ එකඟ බව පවත්වන්නත් ඕනේ. හැබැයි ආස්වාද ප්‍රසආසයේත් නෙමෙයි දැන්. වෙනත් තැනක. එහෙමයි එහෙමයි. ඒව නිරීක්ෂණය කරන්න ගන්න ඕනේ. ඒව නිරීක්ෂණයත් කළා ඉතින් තැනින් තැනින් තැනින් සිරුර හැමතැනම මතුවලා ලක්ෂණ දැක්කා. ඔව්. බලන්න. ඒ ලක්ෂණ දැකගත දැක දැක ඉන්න ඕනේ. ඒ එක පාටම අපිට ඕක එක දවසක ඕක දැක්කා කියලා ප්‍රමාණවත් නැහැ. නෑ සම්ස දැන් අපි හුඟක් කාලයක් කරන්නේ. ඔව්. මාසයකට වඩා එක දෙයක් දැකලා ඉතින් ඇතුණාම තමයි ආයෙත් <laughs> මේ ඉතින් දැනුත් දැනුත් එක්ක මොකද්ද මම දැන් කරන්නේ කියන එක තමයි. දැනටත් ඒ කියන්නේ දැන් සමුදය ධම්මානුපස්සේවා කායස්මින් විහෙරති. දැන් ඔතන වය ධම්මානුපස්සේවා කායස්මින් විහෙරති කියලා බුදුන් වහන්සේ කියන්නේ. දැන් මේ ඒ Tamanට දැනෙන දේවල් පොඩ්ඩක් කියන්නේ ලං වෙලා බලාගෙන ඉන්නකොට ඒකේ එතනින් යම්සි දෙයක් ඉගෙන ගන්න තමයි තියෙන්නේ. එතන කොහොමද මේ අපිටම දැන් ඔතෙන්දී ඔතෙන්දී දැනෙනකොට එක්ක වේදනාව පැත්තමකින් දැනෙන්න ඕනේ. එක්ක මේ සුඛ වේදනාවද නැත්නම් දුක් වේදනාවද ඒ මේ පැත්තකින් එක්ක දැනගන්න ඕනේ. එහෙම නැත්නම් මෙතන නිකන් තද ගතියක්ද තියෙන්නේ. නැත්නම් බුරුල් ගතියක්ද නැත්නම් රළු ගතියක්ද ඇතිල්ලෙනා වගේද නිකන් නැත්නම් කැසිල්ලක් වගේද එහෙම නැත්නම් රස්නයක්ද නැත්නම් සිසිලක්ද ඔය වගේ අර ධාතුන්ගේ ප්‍රාථමික ලක්ෂණ වලින් දැනගන්න ඕනේ. මේ අවස්ථාවට යනකොට මේ අතය කකුලය නැත්නම් ඔළුවය බඩය මේ ඔක්කොම ටික හැලෙන්න ඕනේ. ඒවා ටික ඔක්කොම අතහැරිලා බොහොම ප්‍රාථමික ධාතු ලක්ෂණ වලින් තමයි තේරුම් ගන්න ඒ ඒ ඒ තේරුම් ගන්න එක නැවත නැවත කරන්න ඕනේ. පටවි ධාතුන් අන්තන්ස ඒකම බලන්න ඕනේ. තදගතියක් නම්. ඔව් තදගතියක් වශයෙන් දැනෙනවා නම් ඒ තදගතිය කොහොමද වෙනස් වෙනවද? තදගතිය තදගතියක් වශයෙන්ම තියෙනවද? මට මේක පාලනය කරන්න පුළුවන්ද? මට උමනා වෙලාවටද මේක දැනෙන්නේ? නැත්නම් තදගතිය ඔන්න දැන් සියුම් වුණාද? සියුම් වුණාට පස්සේ මේ මම කියලාද මේක සියුම් වුනේ? නැත්නම් එයා විසින්ම සියුම් වුණාද කියලා අර ඒ වගේ මේකෙන් ඉගෙන ගන්නවා අපි. එතකොට තමයි තේරෙන්නේ මේ මේ මේක මේ මට උමනා වෙලාවට නෙමෙයි මේක ආවේ. මම බලන්න ගියේ තදගතියක් ආවේ සියුම් ගතියක්. මේ මම සියුම් ගතිය බල බල ඉන්නකොට ඔන්න මේක තදගතියක් වෙලා. ඔන්න ඒක උණුසුමක් බවට පත් වෙනවා. ඔන්න ඒක සිසිල් බවක් බවට පත් වෙනවා. එතකොට තේරෙනවා මේ මේක මේ මට පාලනයක් කරන්න බෑ. මේක මේ හේතුන් නිසා හටගත්ත ධාතු ස්වභාවයක් තියෙන්නේ. කියලා අන්න අන්න ප්‍රඥාව දියුණු වෙන්න ගන්නවා. මේක ඒ මේවැ නිරීක්ෂණය හරහාමයි අපිට තේරෙන්නේ මේක වෙනස් වෙන හැටි. වෙනස් වීම නිසාම මේක මේකෙන් සැපයක් බලාපොරොත්තු වෙන්න බැරි හැටි. ඊළඟට මේකේ මේක මට උමනාව විදිහට හසුරවන්න බැරි හැටි. ඔය කියන්නේ මොනවාද? අනිත්‍ය කරාත්ම. ඒ ටික මේක නිරීක්ෂණය හරහාම ඒ ටික ටික තේරුම් ගන්න යන්නේ. මම එහෙම හිතනවා ස්වාමීන් වහන්සේ. හිතනනම් ගල්ල බෑ. නැත්නම් මම තේරුම් ගන්නවා මේ තමා මේ අනිත්‍ය දුක්ඛ වරණාත්ම කියන එක කියලා. දැන් ඒක ඒක තේරෙනකොට හැබැයි හැකිතා හිත නිශ්ශබ්දව තියාගන්න. හිත හිත කිසිම තමන් ඉගෙනගත්ත පොතක පතක දෙයකට දාන්න යන්න එපා ඌමනාවෙන්. හැබැයි බලන් ඉඳදී ටක් ගාලා මෙයා මේකයි කියලා නිකන් ආවට වරදක් නැහැ. ඒක කිසිම වරදක් නැහැ. හැබැයි බල බල ඉඳද්දි පොතක තියෙන දේක් කල්පනා කරන්න යන්න එපා උමනාවෙන්. නැසොන්ත මං හිතන්නේ මේ මට දැනෙන දේ ගැන මං ඒ වෙලාවේ තේරුම් ගන්නම් මේක තමයි මේ දැනෙන්නේ දැන් කියනවා. දැනෙන ඒ වෙලට දැනෙනවනේ ස්වාමීන් වහන්සේ. ඒ හැබැයි දැනෙන දේ ගැන හිතන්න යන්න එපා. පුළුවන් තරම් හිත නිශ්ශබ්දව තියාගෙන බලන්නයි තියෙන්නේ. දැනගන්නයි තියෙන්නේ. හිත හිතේ සිතුවිලි අඩු වෙච්ච තරමට හිත එකඟ වෙච්ච තරමට හිත නිෂ්කලංකව මේක නිරීක්ෂණය කරගත්තු තරමට ලැබෙන අවබෝධය වැඩි. මෙතන උපේක්ෂා සහගතව හිත නිශ්චලව තියාගෙන බලන්නයි තියෙන්නේ. එතකොට දැනෙන අවබෝධය මේ හිතලා සිතුවිලි හරහා අපේ යන්නේ මේක මේ දැකලා දැකලා දැකලා ප්‍රත්‍යක්ෂව හටගත්ත දෙයක්. තමන් ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්න ඕනේ. ඔව්. නිරීක්ෂණය හරහා එන්නේ ඒක. ඒ කියන්නේ ඒකත් ඉතින් දවසෙන් දෙකෙන් එන එකක් නෙමෙයි මේක ටික ටික ටික ටික එන්නේ. මේ කියන්නේ මේ කොයි තමන් එක දවසක් මේක බැලුවා කියලා කොයි පමණක අවබෝධයක් ආවද කියලා අපිට මේ මේ මැනලා කියන්න බෑ. තේරෙනව නේද? ඒ කියන්නේ බුදුහාමුදුරුවෝත් කියනවා බුදුහාමුදුරුවෝ දෙන්නේ මේ හිතා ගන්න බැරි උපමා. දැන් හිතලා බලන්න නැව් බඳින කඹ එහෙම ඉස්සර කාලේ තිබිලා තියෙනවා. ඉතින් නැවක් බඳින කඹයක් කියලා කිව්වම ඉතින් හිතා ගන්න බෑනේ. ඉතින් ඒ තරම විශාල කඹයක්. ඉතින් ඔය කඹේ හැබැයි මේ නැවක් බැඳලා තියලා දවසක් ඇතුළතදී කොයි තරම් ගෙවෙන්නේ නැද්ද? එහෙම හිතන්න බෑනේ නේ. එහෙම ඉතින් අපිට හැබැයි කියන්නේ මැනලා කියන්න බෑ මේ ගමේ මෙච්චර දිරන්න ඇති කියලා. හැබැයි අවුරුදු ගාණක් යනකොට කබේ දිරලා කල්ලක් යනවා. ඒ කියන්නේ දවස ගානේ පොඩ පොඩ මේක දිරලා. අන්න වගේ අපේ මේ නිරීක්ෂණය හරහා මේ භාවනාව හරහා මේ අපේ අවබෝධයක් ගොඩ නැගෙනවා. ඒ අවබෝධය මෙන්න මේ දවසේ මෙච්චරක් දිනුනා කියලා මෙෂර් කරන්න බෑ. මේ මැනලා කියන්න බෑ. හැබැයි අවබෝධයක් හැදෙනවා. මේ කාලයක් කාලයක් ගියාට පස්සේ අපි දුම අවුරුද්දක් විතර ගියාට පස්සේ තේරෙනවා මේ මම ඉස්සෙල්ලා තරම් දැන් ගැටෙන්නේ නෑ නේද? ඉස්සෙල්ලා තරම් මම මේක මේ මගේ කියාගන්න නැහැ නේද? මම මේකට මරා ගන්න යන්නේ නැහැ නේද? මම නිකන් පොඩ්ඩක් දැන් නිකන් අත්හැරලා දාලා ඉන්නවා නේද කියලා අන්න Tamanට තේරෙන්න ගන්නවා. ඒ කියන්නේ මේකෙන් අන්න දේ වැටහිලා. මේක ටික ටික ටික ටික අන්න විපස්සනාවේ ලක්ෂණ විපස්සනාවේ ප්‍රතිඵල ටික ගන්න හිතට දැන් කාවැදිලා. එහෙම තමයි අපිට මේක තේරුම් ගන්න. හොඳයි හොඳයි. දරුවන් සන්න. හොඳයි එහෙනම් වෙන ප්‍රශ්න කාටවත් නැත්තම් අපි මේ ධර්ම සාකච්ඡා වාරය සමාප්ත කරනවා. ඒවා දිහත් බලන්න අනිවාර්යෙන්ම. නෑ ගණන් ගන්න නැතුව කියන්නේ නෑ. භාවනාවේදී විතරක් නෙමෙයි දැන් මේ හිත දිහා බලන්නේ. ඒ කියන්නේ භාවනාවට වඩා සමහරවිට Taman ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඒකෙන් බාහිරවදී. මොකද බාහිරවදී තමයි හිත කැළැත්තෙන්නේ, කැළඹෙන්නේ. එතකොට තමයි මේ ඔක්කොම කෙලස් තහගත තත්ත්වයන් එළියට එන්නේ. භාවනාවේදී නිකන් නිකන් ප්‍රශස්ත මට්ටමකින් දැනගන්න. එහෙම නැත්නම් ඔව් භාවනාවේදීත් තමන් වාඩි වෙන්නේ මුකුත් බලාපොරොත්තුකින් තොරව. ඒ කියන්නේ ඕන දෙයක් වෙච්ච දෙන් කියලා කිසිම තමන්ට කියලා විශේෂ කැමැති අකමැති දේවල් නැහැ. දැන් ඇත්තටම කියනවා නම් ආනාපාන සතිය නොකරත් කමක් නැහැ වෙලාවට. ඒ මට්ටමට ඇවිල්ලා තියෙනවා නම් ආනාපාන සතියක් කරන්න අවශ්‍ය නැහැ. වාඩි වුණා. නිකන් හිත දිහා බලාගෙන ඉන්නවා. නිකන් දැනුවත් භාවයෙන් ඉන්නවා දැන් මොනවද වෙන්නේ? හැබැයි අර මුල් කාලෙදි නම් ඕකෙදින් කරාට වැඩක් නැහැනේ. අපි තුමු ආරම්භක යෝගයේ නිකන් ඔය බලන්න යනවා. ඉතින් කෙලවරක් නැතුව හිතුවේ ලියනවා. කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හැබැයි ඔය මට්ටමට ඒ කියන්නේ චිත්තානුපසනාව මට්ටමට දියුණුනාට පස්සේ යා නිරන්තරයෙන් සතිය පුරුදු කරනවා නම් ආයි අමුතුවෙන් මේක ඉඳගෙන කරනවා කියලා දෙයක් නැහැ. නිරන්තරයෙන්ම හිත පිළිබඳව අවධානයෙන් ඉන්න වෙනවා. ඔව්. ඒ අවධානයෙන් ඉඳීමේදී තමයි මේ තේරෙන්නේ ආ මෙන්න මේ වෙලාවේදී මම අසවලල් කෙනාව දැක්කා දැකපු ගමන් මට ඔන්න දේශයක් පහළ වුණා. අන්න තේරෙනවා. ඔන්න අසවල් කෙනාව දැක්කා දැකපු ගමන් මට රාගය ඇවිස්සුණා. ඔන්න තේරෙනවා. අර ඒ අරමුණු හරහා දැන් කොහොමද මේ හිත මේ ඇවිස්සෙන්නේ? හැබැයි දැනුවත් භාවයෙන් ඉන්න දැන් ඇවිස්සලා කඩාගෙන ගිහිල්ලා මේ මොනවාද මේ මේ මේ ශික්ෂාපද කඩ වෙන මට්ටමට යන්නේ නැහැ. මොකද සතිය ආරක්ෂාව යටතේ දැන් තියෙන්නේ. සතිය ඒ පමණට දියුණු වෙලා. සතිය බලයක් බවට පත් වෙලා. සතියේ බලය යටතේ තමයි හිත පවතින්නේ. ඒ හැමයි දුවනවා. වෙන වෙන අරමුණු ඒ කියන්නේ වෙන වෙන තැන් වලට දුවන්න ගන්නවා. හැබැයි බලන් ඉන්න නිසා ටිකක් දුවන්න යනවා අවධානය යොමු කරාම ආයි එයා යටපත් වෙනවා. ඔන්න ආයි ඉතින් දුවනවා. අපි බලන් ඉන්නවා බලන් ඉඳ ආයි ටිකක් දුවලා දුවලා අන්න හෙම්බත් වෙලා ආයි නිකන් නැතලා යනවා. ඔන්න ඒ වගේ දෙයක් තියෙනවා. හොඳයි. හොඳයි එහෙනම් අපි නැවතත් සවස් 4ට ධර්ම දේශනාව සඳහා වාරය සඳහා මෙතන රැස් වෙමු. සියලු දෙනාටම ඉතින් මේ කරගෙන යන භාවනාව සැක සංකා රහිතව බුදුරජාන් වහන්සේ පිළිබඳව ධර්ම රත්නය පිළිබඳව සංඝ රත්නය පිළිබඳව විශ්වාසයෙන් යුක්තව මේ කටයුත්ත කරන්න පුළුවන් කියන විශ්වාසයෙන් යුක්තව කරගෙන යන්න සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුඛී හෝතු සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු